පෙරවන් සර්ණයි පෙරවන් සර්ණයි හැම දිනාටම හැම දිනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්න ලබනවා සවනට සිසිල් සෝස්තිය පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ 4 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක්. ඉතින් අද දවසේදී හැම බ්‍රහස්පතින්දා දිනකදීම වගේ අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද දිනාලංකාර ස්වාමීන් වහන්සේ නවසිරන්තේ සිට සම්බන්ධ වෙනවා.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 సంతాනයේ පිරිසිදු කරගෙන නීවරණ ධර්මයන් නැති කරගෙන කරුණා ගුණේ පිහිටා ධර්මයේ අවබෝධ කරගෙන ලෝකයාට උතුම් වූ නිර්වාණ මාර්ගය පැහැදිලි කොට දේශනා කොට වදාළා වූ නිර්වාණ ධර්මයේ දැක්ුවා වූ නිවන් මඟ හෙළිකලා වූ අනන්ත සත්‍යයන් නිවනින් නිවි යන ධර්ම ස්වභාවයට ධර්ම ස්වභාවයට කැමැති වුණා වූ ධර්ම රාජානන් වහන්සේට සීල සමාධි ප්‍රඥාවන්ගෙන් උත්තරීතර භාවයට පත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ సంతානයේ පහළ වූ ඒ වාගේම උන්වහන්සේගේ උතුම් බුදුනුවණින් අවබෝධ කොටගත්තා වූ ශ්‍රී සත් ධර්ම රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. මේ ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට සාන්තව වැඩම කොට වතාලා වූ අස්කාරිය පුත්‍ර මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. අනන්ත පරිමාණ ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුදුගුණ බලයෙන් ධර්ම රත්නය අසීමිත ධම් ගුණ බලය සංඝ රත්නය අසීමිත සංඝ ගුණ බලය බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ගුණ සිහිපත් කොට වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලය අදත් මේ ධම් වැඩසටහනට සහ සම්බන්ධ වෙලා අසාගෙන ඉන්නා වූ පින්වත් හැම දෙනාටම අද මේ දහම් වැඩසටහනින් ඉදිරිපත් කරලා කියා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කාණ්ඩය ධර්ම කොටාසය ඉතාමත්ම පැහැදිලිව පිරිසුදුව වැටහෙවා අවබෝධ වේවා තේරුම් ගන්නට ලැබේවා මේ ධර්ම කාරණා සම්බන්ධයෙන් කිසිම අවුලක් වේවුලක් අපහැදිලිතාවයක් නැතුව හොඳින් මේ ධර්ම කාරණේ පොඩි එකක් හෝ වේවා අවබෝධ කරගෙන ඒ තමන්ගේ හිත මාර්ගයක් ඔසේ ධර්ම මාර්ගයේ කාස්පුට නිවන් මාර්ගයේ ගමන් කොට නිවෙනින් සැනසෙන්න ලැබේවා මේ බණ ඇසීම නිර්වාණ මාර්ගයට නිර්වාණ මාර්ගයේ ගමන් කරන උතුම් ප්‍රතිපදාවක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඉතින් අද මේ පින්වතුන්ට මම කියලා දෙන්න හිතාගෙන ඉන්නේ මේක කලින් අපි වතාවකදී ඇසුවා වූ ඒ වගේම කලින් වතාවක අපි සාකච්ඡා කළා වූ ධර්ම කාරණයක් අපේ පින්වත් පිරිස යම්කිසි අපහැදිතාවයක් නිසා ප්‍රශ්නයකුත් ගොඩනගලා තිබෙනවා. ඒකත් පැහැදිලි කර දීම වශයෙන් අපි අද මේ මාතෘකාව ඉදිරිපත් කරගමු. පළමු කොටම තේරුම් ගන්න ඕනේ අභිධර්මයේ කියලා කියන්නේ ගාම්භීර ධර්ම පරාසයක් කතා කිරීම. සවරට සිසිලස ගුවන් විදුලි යහරහා මේ ධර්ම සාකච්ඡා මණ්ඩපයේ ඉන්න පින්වතුන් මේ වාගේ ධර්මය හිතමින් මෙනෙහි කරමින් අහමින් සාකච්ඡා කරමින් මෙච්චර දුරක් පැමිණීම ගැන සෑම සතුටු විය යුතුයි. එක එක්කෙනාගේ දහම් දැනුමේ වැටහීමේ ඇසීමේ හිතීමේ සමානකම් නොතිබෙන්න පුළුවන් එක එක්කෙනාගේ ඒ දහම් ඇසීම, සිතීම, මෙනෙහි කිරීම කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒ උනත් මේ ආපු දීර්ඝ ගමන් මඟ සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න තැනට ප්‍රඥාව මුහුකුරවා ගන්නට ප්‍රඥාව මෝරවා ගන්නට ඒ කාන්තයෙන්ම මේක උපකාරයක් වෙනවාමයි. ඉතින් අද පෝයක් දවසක්. ඉතින් මේ වෙලාවේ මම කරුණු කීපයක් ඒක නිසා කියලා දෙනවා. මේ පෙන්වතුන්ට මේක තේරුම් ගන්න. මේක කලින් අපි සාකච්ඡා කළා කතා කළා මේ මාතිකාව පිළිබඳව. ඒකේ තික මාතිකාව ගැන කිව්වා, දුක මාතිකාව ගැන කිව්වා. ඊට පස්සේ අපි නැවත දහම් කොටසකට පරිවර්තනය වුණා මාතෘකා වශයෙන් ඒ තමයි ප ဋ ාණ ධර්ම විග්‍රහය. මේ ටික මාතිකාවේ ඊළඟට ප ဋ ාණ ධර්ම විස්තර විග්‍රහයේ මූලික වශයෙන්ම කියවෙන ධර්ම කුට්ටාස ටිකක් තිබෙනවා. ඕක ඒ ධර්ම ටික තමයි තිකමාතිකාවේ කතා කරන්නේ දුකමාතිකාවේ කතා කරන්නේ ඊළඟට මේ ඒ ටික තමයි ගොදුරු කරගන්නේ ප ဋ ාණ විස්තරය දිගහැරීමට. සූවිසි ප ဋ ාණ විස්තරය දිගහරින්න. ඒ ධර්ම සමූහය තමයි අපි නිතර නිතර හිතේ තබාගත යුතුයි මතක් කරගත යුතුයි ඒ තමයි චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කියන්නේ. චිත්ත චෛතසික රූප නිර්වාණ. ඉතින් මේ චිත්තය කියන ධර්මය චිත්තය කියන ධර්මය බෙදලා ඒක භූමි වශයෙන් කොටස් කරගෙන ඊළඟට අරමුණු වශයෙන් කොටස් කරගෙන කුසල අකුසල වශයෙන් වෙන් කරගෙන ඒ සිත සිත කියන එක ගොඩවල් එහෙම නැත්නම් කාණ්ඩ 89කට සිත් 89ක් හැටියට විස්තර කරලා තියෙනවා. එතකොට අපි චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා ධර්ම කොටසෙන් සිත අපි තේරුම් ගත්තා ආකාර 89කට. ඊළඟට අපි චෛතසික 52කුත් අපි තේරුම් ගත්තා. ඊළඟට රූප ධර්ම ගොරෝසු රූප සියුම් රූප වශයෙන් එහෙම නැත්නම් මහා භූත රූප සූක්ෂම රූප වශයෙන් සියුම් රූප වශයෙන් අපි රූප 28කුත් මේ හඳුනාගත්තා තේරුම්ගත්තා නිර්වාණ ධාතුව මේ ගොඩවල් තුනට අයිති නැති එකක් හැටියට තේරුම් ගත්තා. දැන් බලන්න සිත චෛතසික රූප මේ ගොඩවල් තුනේම තිබෙන්නේ සිත් ගොඩේ චෛතසික ගොඩේ ඊළඟට රූප ගොඩෙත් තිබෙන්නේ හේතුයෙන් හටගන්න ගතිය. හේතුයේ ඵලයක් හැටියට හටගන්න ගතිය. හේතු මිශ්‍ර වෙච්ච තැන මතුවලා එන ගතිය තමයි ওই ගොඩවල් තුනේ හිතත් එහෙමයි, චෛතසිකත් එහෙමයි, රූපත් එහෙමයි. නිර්වාණ ධාතුව ඔය රූපවලට අයිති නැති, চৈতසික වලට අයිති නැති, සිත් වලට අයිති නැති වෙනමම ස්වභාවයක් දරන්නා වූ වෙනමම ගුණයක් තිබෙන අමුතුම ශාන්ත වූ ධර්මයක් නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව ඒක නිසා හේතුයෙන් හටගන්න එකක්වත් තවත් එකක් හටගාට හේතු බහූත වෙන එකක්වත් නෙවෙයි. ආරම්භණයේ ස්වභාවය හැරෙන්න. ඒකේ එහෙම නිර්වාණ ධාතුව හේතුකින් හටගන්න ගුණයෙන් විනිර්මුක්තයි. ඒක නිසා සාංසයි. තියෙන ගිනි දළු, තියෙන පත්තු වීම, තියෙන දුක්ඛන්දරාව ඔක්කොම තියෙන්නේ රූපවලයි, චෛතසිකවලයි, සිත්තරයි. ඉතින් මේ සත්වයෝ කියන කොටාසේ සකස් වෙලා තිබෙන්නේ ඔන්න ඔය කියන චිත්ත, චෛතසික, රූප කියන ධර්ම කොටස් තුනක් එක එක ආකාරයකට එක එක ප්‍රමාණයට සකස් වෙලා. ඉතින් ලෝකයා මේ කතාව දන්නේ නැති නිසා සාමාන්‍ය ලෝකයා අන්ධ වූ ලෝකයා, ප්‍රත්‍යජන ලෝකයා, ආර්ය ධර්මයේ නැසූ ලෝකයා ඊළඟට ආර්ය ධර්මය කන වැටිච්ච නැති දෙවි දේවතාවෝ, බ්‍රහ්මයෝ, මිනිස්සයෝ මේ සියලුම දෙනා මේ චිත්ත චෛතසික රූප කියන කොටස ටික බාහිර අරන් තියෙන මේ පින්ඩය මේ ගුලිය චිත්තයෙන් සකස් වෙච්ච චෛතසික වලින් මිශ්‍ර වෙච්ච රූප වලින් බද්ධ වෙච්ච මේ කියන පින්ඩය බාහිර අරගෙන හසුරුවන්නේ ඒකට සත්ව අගයන් දීලා, පුද්ගල අගයන් දීලා, මනුස්ස අගයන් දීලා, දේව අගයන් දීලා, සත්ව තරාතිරන් දීලා ඒක නිසා මේකේ මේක ඇතුළට මේ පොදියට මේ මනුස්ස හිත කාවැද්දිලා දැසගෙන එරිලා ගිලිලා කිඳා බහැලා එන් ආයෙ එළියට එන්න බැරි විදියට අහු වෙලා ඉන්නේ. ඉතින් ඔය මේ බණ අහගෙන ඉන්න ඌ මේ පින්වතුන්ගේ ජීවිතයේ තියෙන්නේ මේ බණ අසන්නා කියන තැනට ආවේ. මේ බණ කියන්නා කියන තැනට ආවේ මෙන්න මේ චිත්තචෛතසික රූප ටික. එක්කාසු කරගෙන මම අද බණහන්ට යනවා මම අද බණහනවා කියන සිතේ සංකල්පයේ නිහින්ද. දැන් ඔය බණ අහන්නේ කවුද? චිත්ත චෛතසික රූප ටිකක්. චිත්ත චෛතසික රූපජයක එකසක් තමයි බණ අහගෙන ඉන්නේ. කියන්නේත් ඒ වගේ ගොඩක්. දැන් එතකොට මේ කියන කොටස චිත්ත චෛතසික කතා බහෙන් චින්තනෙන් ඒ විදිහට තෝරා ගැනීමෙන් බේරා ගැනීමෙන් අයින් වෙලා ඒකට පුජ්ජලී කතා සත්‍ය කතා දාලා අසන්නා කරන්නා කියන්නා කියන කතාවල් දාගෙන අපි අදහස් තුළ සංකල්ප තුළ අපි කාවදලක් හිතා ගහලා තියෙන්නේ. ඔය අදහස ගලව ගන්න බැරුවයි දැන් අපි ඉන්නේ. ඒක නිසා මේ කියන අභිධර්ම විග්‍රහය ගැඹුරු ධර්ම කතනේ ගැඹුරු ධර්ම විග්‍රහය ඒ වගේම බෙදා වෙන් කර පෙන්වීම බෙදා වෙන් කර ඉගෙන ගැනීම මේ කියන අදහස් මේ කියන මුලා වෙච්ච සත්ව සංකල්ප දේව සංකල්ප පුද්ගල සංකල්ප සියල්ල අපි මේකට වද්දාගෙන ගහගෙන අලවගෙන ඉන්න ඒ සංකල්ප ටික අයින් කරන්ට ඉවත් කරන්ට ගලවා හරින්ට හරියට උපකාර වෙනවා මේ ධර්ම විග්‍රහය හිතීම ඇසීම මෙනෙහි කිරීම. එතකොට මේ පහුගිය දවස්වල දැන් මේ පින්වතුන් ධර්මය සාකච්ඡා කරලා තියෙනවා අහලා තිබෙනවා. එතන අපි පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඒ වචනේ තමයි මම අද ඉදිරිපත් කරගන්නේ ඊට පස්සේ ඒ විග්‍රහයෙන් අනතුරුව තවත් යම්කිසි දෙයක් තියෙනවා නම් අපි මේකට සම්බන්ධ කරලා ඉදිරිපත් කරගන්න පුළුවන්. අපි තික මාතිකාව කිව්වා. තික මාතිකාවේ තිබෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඔය තික මාතිකාවේ අවසාන හරියට යනවනේ මාතිකා තික මාතිකාව තියෙන මාතිකා 22ක් තියෙනවා. මේ මාතිකා 22 අවසාන හරියට කිට්ටු වෙනකොට මෙහෙම තියෙනවා අජ්ජත්තා ධම්මා බහිද්ධා ධම්මා අජ්ජත්ත බහිද්ධා ධම්මා කියලා. කොටස් තුනක් තියෙනවා. මේ අධ්‍යත්තා ධම්මා කියනකොට නේ අධ්‍යත්ත කියන වචනෙන් අපිට ඇඟෙන්නේ අපිට තේරෙන්නේ අපිට නිකන් වැටහීමක් ඇති වෙන්නේ අධ්‍යත්ත කියනකොට ආධ්‍යාත්මය එහෙම නැත්නම් තමා තුළ කියන එකයි තමාට සම්බන්ධ. එහෙම වටවහා වැටහෙනවා නම් ඒකත් තරමකට ප්‍රයෝජනවත් වෙනවා. අධ්‍යත්තා ධම්මා ආධ්‍යාත්මික ධර්ම බහිද්ධා ධම්මා ආධ්‍යාත්මික නොවන අනිත් ධර්ම අධ්‍යාත්ම බහිද්ධා ධර්ම. ඔය ධර්ම කොටාසය මේ අපි තේරුම් ගන්න එක හොඳයි. පළමු කොටම මේ ධර්මයට අත ගහන්න ඉස්සර වෙලා පළමු කොටම අපි තේරුම් ගන්න ඕනේ මේ අධ්‍යත්ත කියන එක මොන විදිහටද පාවිච්චි වෙන්නේ කියලා. මොන අදහසින්ද මේක බාරගන්නේ මො කියාපාන්නේ. මේ මේක pāli වචනයක්නේ අධ්‍යත්ත. මේ pāli වචනය සද්දය මේ තමා කියන එක එහෙම නැත්නම් තමා තුල තමාට අයිති කියන එක අදහසක් වශයෙන් නිරූපණය කරනවා. මේ එක වචනයකින් අවස්ථානුකූලව අර්ථ කීපයක් දෙනවා. දැන් මේ ඔය මාර්ගය කියන වචනේ බලන්න. මාර්ගය කියනකොට පාරනේ මේ මහ පොළොවේ තියෙන පාර. වාහන යන පාර මාර්ගය. මිනිස්සු ඇවිදින පාර මාර්ගය. ඒක ඒ විදිහට තියෙද්දී මේ තව තියෙනවා මාර්ගයක් නොවන මාර්ගයක් කියලා. දැන් අපි කියනවා මාර්ගය කියන වචනේ හැම කිව්වට පාරක් කාර පාරක් වාහන යන පාරක් ගැන කිව්වට අපි කියනවා මිනිස්සෙක් හොඳ මාර්ගය යන්න ඕන කියලා. මිනිස්සෙක් හොඳ මාර්ගයන්ට ඕනේ. මිනිස්සෙක් හොඳ මාර්ගයන්ට කියලා කියන්නේ සාර්ධාපු මාර්ගය කියන්න කියන එක නෙවෙයි. සිනෙන්දි මාර්ග. ඒ කියන්නේ ගන්න හැමෙන් මේ හොඳ මාර්ගය කියන්නේ සිමෙන්ති දාපු පාරක සිමෙන්ති දාපු මාර්ගය කියන්න කියන එක නෙවෙයි. මිනිස්සෙක් යහපත් මාර්ගයේ යන්න කියලා කියන්නේ එයාගේ ජීවන ක්‍රියාවලිය. කය වචනේ සංවර කරගෙන හිත හොඳ කරගෙන හොඳ කෙනෙක් හැටියට පිළිපැදීම් වශයෙන් පවත්වන මාර්ගය තමයි ඒකෙන් කියන්නේ. බලන්න මාර්ගය කියන එක මේ ඒ විදිහට කියනවා. ඒ වගේම අජ්ජත් කියන වචනය අජ්ජත් කියන වචනේ තිබෙනවා අර්ථ කීපයක්. ඒකේ තියෙන එකක් මෙන්න මෙහෙම කියනවා. ඒක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා. තස්මින් යේව පුරිස්මස්මින් සමාධි නිමිත්තේ අජ්ජත්තමේ චිත්තං සංතප්පේ තබ්බං. බලන්න. තස්මින් යේව පුරිමස්මින් සමාධි නිමිත්තේ. ඒ පළමුවෙනි සමාධි නිමිත්තේම අජ්ජත්මීය චිත්තං සංතපේතබ්බං තමන්ගේ හිත ඒ ඇතුළාන්තය ඒ සමාධි නිමිත්තේම හිත පවත්වන්න ඕනේ. ඒකෙන් කියන්නේ මොකද්ද? සමාධි නිමිත්තේ අධ්‍යාත්මයේ චිත්තං සංකප්පිතබ්බං කියලා කියන්නේ තමන්ගේ හිත අර තමන් ඇතුළට වද්දාගත්ත එහෙම නැත්නම් ලබාගත්ත සමාධියේ ඉන්න කියන්නේ සමාධියේ හිටවන්න. එතකොට ඒකෙන් කියන්නේ ඒ සමාධි කොටාසේ තමයි හිත තියන්ට අවශ්‍ය තැන. දැන් එක තැන කියන මෙහෙම. මේ මේ වාක්‍ය වචනේ හොඳට තේරුම් අජ්ජත් රතෝ සමාහිතෝ. ඒ කියන්නේ ඇතුළතට කැමති වෙලා සාන්ත වෙලා. ඇතුළත සමාධියට කැමැත්ත දක්වලා. එතකොට බලන්න කෙනෙකුට සමාධියක් තියෙනවා. කෙනෙකුගේ සමාධියක් ගොඩනගා ගන්න. අපි හිතමු ආනාපාන සතිය හරි, මෛත්‍රී අරමුණ හරි, කසින ආරම්මණයක් හරි. දැන් ඔන්න ආරම්මණයක් හදාගන්න. ඒ අරමුණ පිට තියෙන එකක් නෙවෙයි ඇතුළට වද්දාගත්ත ඇතුළත හදාගත්ත අරමුණ. එතකොට ඒ ඇතුළත තිබෙන හදාගත්ත අරමුණේම ඉන්ට කැමැත්ත දක්වන්නේ කියලා කියන්නේ හිත එකඟ කරගෙන ඉන්ට කැමැත්ත දක්වා ගන්නට එතකොට හිතට ඒ කොට්ටාසය ඉන්න තැනක් අරමුණු කරගන්න තැනක්. ඒ වගේම ඒ පරිසරයේ හසුරවන්න තැනක්. ඒක නිසා ඒකට කියනවා ගෝචර වශයෙන් හිතට ගොදුරක් වශයෙන් හිතට ඉන්න තැනක් වශයෙන් පවතින අධ්‍යාත්ම කොටාස. ඒකට කියනවා ගෝචර අධ්‍යාත්මය කියලා. ඔය සමාධි නිමිත්තේ ඉන්න එකට ඔකට කියන ගෝචරාජ්‍යත්වය. සමාධි නිමිත්තේ හිත අසුරවන එකට කියන ගෝචරාජ්‍යත්වය කියනවා. එතකොට මේ අජ්ජත්ති කියන වචනේ ඔන්න ඔය ආදාහසෙමුත් පාවිච්චි වෙනවා. හැබැයි ඒ ඒකට වෙනස් වෙච්ච තවත් මෙන්න මෙහෙම මේ කොටසක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රය අපි කියාගෙන යනකොට මෙන්න මෙහෙම තැනක් එනවනේ. ඉතින් අජ්ජත්සං වා කාය කායයක් වශයෙන් අජ්ජත් අජ්ජත්සං වා ධම්මේ සම්මානකමති අජ්ජත්සං වා ධම්මේ සම්මානකමත් කියලා කියන්නේ හිත ඇතුළත ඒ කියන්නේ ධර්මයෝ තිබෙනවා ධර්ම ස්වභාවය තිබෙනවා හැබැයි ඒ ධර්ම ස්වභාවය ටික සමාටයි ඒකට කියන නියක අධ්‍යස්සේ නියක අධ්‍යස්සේ ඒ කියන්නේ දැන් මම හිතේ පටන් පාදාංශයේ දක්වාම හිතේ පටන් පාදාංශයේ දක්වාම කතා කරනවා ධම්මේසු ධම්මානුපස්සී කියලා ගත්තයන් පස්සේ මේ තිබෙන්නා වූ මම කියලා අරගෙන තිබෙන ධර්ම කොටසය මම බලනවා මේ චික්ක රූප කොට මේ සික්ක වේදනා මේ ධර්ම කොටාසය සංඥා මේ ධර්ම කොටාසේ ධර්ම කාණ්ඩය සංස්කාරය මේ ටික විඥාන කියලා දැන් මේ කොටස් කරගන්න. මේ කොටස් කරගන්නට ගන්නේ වෙන කොහෙන්වත් අරගත් එකක් නෙවෙයි. මේ විශේෂ පටන් ආදාන්ති දක්වා රූප වශයෙන් තිබෙන වේදනා වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ සංඥා වශයෙන් ක්‍රියාත්මක වෙන සංඛාර විඥාන වශයෙන් තිබෙන්නා වූ ධර්ම කාණ්ඩය තමයි ඔය අජ්ජත් ධර්මය ඇතුළත බලන්නේ. ඒක නිසා මේ ටික අපි බාහිර අරගෙන කියන්නේ මම කිය. මේ තමයි මම. මේ තමයි මගේ කය. මේ තමයි මගේ මේ තමයි මගේ සංකල්පය. මේ තමයි මගේ වේදනාව කියලා මමත්වය කිට්ටු කරලා දාගත්ත එකක් තියෙනවා මං අනිත් ඒ වගේ පොතුෙමුත් වෙන් කරලා පිටිවිලුත් වෙන් කරලා පාය ගහලා ඉන්න පොළවෙනුත් මාව අයින් කරලා උඩින් තියෙන වහලෙමුත් මාව අයින් කරලා මේ මම මගේ හිතින් මම කොටසක් වෙන් කරගෙන තිබෙනවා අනිත් ළඟ ඉන්න අයගෙමුත් සම්බන්ධයක් නැතුව මමය කියලා තමන්ගේ කියලා බේරගන්නට හසුරුවන්න පුළුවන් කොටසට කියන මේ කයට ඒක කියනවා ඒ අදහයෙන් මේ එක අධ්‍යක්ෂය කියලා. ඊළඟට දැන් ඉස්සල්ලා කිව්වා හිත පවත්තන තැනට ගෝචර අධ්‍යක්ෂය කියනවා. තමන් මේ කියලා ඉදිරිපත් කරන්න තියෙන කොටසට මේ අධ්‍යක්ෂය කියලා කියනවා. හැබැයි වෙන තැනක මෙහෙම කතාවක් කියනවා. දැන් අපි විපස්සනා කරන්න යනකොට මෙහෙම කියනවා. ආ අජ්ජත්තික ආයතන බාහිර ආයතන කියලා කියනවා. එතන අජ්ජත්තික අජ්ජත්තික ආයතන කියලා කියන්නේ ච අජ්ජත්තිකානි ආයතනානි. පිරිමානන්ද සූත්‍රයේ තියෙන. එතන අජ්ජත්තික ආයතනය කියලා කියන්නේ ඔය මෙන්න මේ ටිකයි. ඒ තමයි මේ චක්කු ප්‍රසාදය ආයතනය සෝත ප්‍රසාදේ ආයතනය ගාන ප්‍රසාදේ ආයතනය ජීව ප්‍රසාදේ ආයතනය කාය ප්‍රසාදේ ආයතනය හොඳට බලන්න අනිත් එක තමයි මේ සිත පවතින උදේවත් එතකොට මේ විශේෂයෙන්ම මේ කියනා වූ ආයතන 6. ච අධ්‍යාත්මික ආයතන. රූප ධර්ම කියනවා කියන්නේ 28ක්. දැන් රූප ධර්ම 28ේම ඒ 28ම ආයතන කාර්ය කරන්නේ නැහැ. ඒ රූප ධර්ම 28න් ආයතන වැඩි ක්‍රන්ති ඉදිරිපත් වෙන්නේ ධර්ම ස්වභාව හයක් විතරයි. ඒක නිසා මේ කියනා කොටස කියන්නේ අඥාත්තික ආයතනය කියලා කියනකොට චක්කු සෝත ගාන ජීවා කාය වස්තු රූපේ කියන්නේ. එහෙම නැත්නම් සාදේ වස්තු රූප. ඔය ටික තමයි ගණන්නේ. අනිත්‍යව ගණන් ගන්න. එතකොට මෙතන කියනවා ඒක කියනවා තමා තුළම තමා ඉස්සෙල්ලා කිව්වනේ කතාවක් බලන්න. හිසේ පටන් පාදාන්තයේ දක්වාම තියෙන ඒවා මගේ කියලා ගන්නවා කියලා. ඔය එක කතාව. ඒ ටික ඔක්කොම ඒ ගැනීමට කියන නීය කච්චස්ස වශයෙන් ගන්නවා. හැබැයි මේ තමාගේ හිසේ පටන් තිබෙනා වූ පොළොවටම තිබෙන පාදාන්තයට තිබෙනා වූ මේ ශරීර කොටසේ වෙනම ටිකක් තව තෝරලා ගන්නවා අධ්‍යාත්මික ආයතන හැටියට. ඒකට කියනවා අධ්‍යත්තයේ ඇතුලේ තිබෙන අධ්‍යත්තය කියලා. ඒක කියනවා අධ්‍යත්ත අධ්‍යත්ත ධර්ම කියලා. අධ්‍යත්තය ඇතුලේ තියෙන අධ්‍යත්ත. එතකොට ගෝචර අධ්‍යත්තය කියලා එකක් තිබෙනවා. මේක අධ්‍යත්තය කියලා එකක් තිබෙනවා. අධ්‍යත්ත අධ්‍යත්තය කියලා එකක් තිබෙනවා. ඔන්න විස්තර කරන්නේ. ඊළඟට තව එකක් තියෙනවා. මේ අධ්‍යත්ත කියන වචනේ හොඳට තේරුම් ගන්න. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මෙහෙම කතාවක් කියලා දෙනවා. අයං කෝපනානන්ද විහාරෝ මහා ආනන්දය මෙන්න මේ කියන පැවැත්ම මේ විහෙරණය තථාගතේන අභිසම්බුද්ධෝ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වටහාගත්තා සාක්ෂාත් කරගත්තා මෙන්න මේ විහෙරණය. මොකද්ද මේ විහෙරණය? සබ්බ නිමිත්තානං අමනිතිකාරා අඤ්ඤත්තං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරති. සබ්බ ඒ කියන්නේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයක් නේ කියන්නේ. එතනම අධ්‍යාත්ම රසාව තියෙනවා. සබ්බ නිමිත්තානං අමනසිකාරං. සියලුම නිමිති ඒ කියන්නේ වටින් පිටින් කවුලා වත්තලා තිබෙන නිමිති. සබ්බ නිමිත්තානං අමනසිකාර ඒ නිමිති මෙනෙහි කරන්නේ නැතුව අධ්‍යාත්ම ඇතුළත ශුන්්‍යතං උපසම්පජ්ජ විහෙරති. ශූන්‍යතාවයකට බැසගෙන වාසය කරනවා. මේ මේ පදය හරි සාන්තයි. හරි සුන්දරයි. දැන් බුදුරජාණන් වහන්සේ ඔය නිමිති විනය කරන්නේ නැතුව කිසිම දෙයක් මේ කරන්නේ නැතුව අඤ්ඤස්සං ශුඤ්ඤසං උපසම්පස්සේ විහෙරති. එතන කියන්නේ බුදුරජාණන් වහන්සේ විශේෂපතේට ගන්නා උන්වහන්සේගේ හිත හිතට විශේෂ කර ගන්නා වූ කොටසේ කිසිම දෙයක් උන්වහන්සේ කිසිම දෙයක් නිමිත්තක් හැටියට ගන්නේ නැහැ කියන එකයි. මේ මේක හරිය ගැඹුරු පදයක් මෙහෙම තේරුම් ගන්න. සබ්බ නිමිත්තානං අමනසිකාරං. සියලුම නිමිති ධර්මයෝ මෙනෙහි කරන්නේ තමන්ගේ අත දිහා බලන්න. තමන්ගේ අත දිහා බැලුවාම මේ අතේ තියෙන නිමිති ටිකක්. ඒ තමයි පළවෙනි අතට දාලා තියෙන නිමිත්ත තමයි අත කියන මේක රූප වලින් හැදිච්ච ස්වභාවයක්. නමුත් මේකට දාලා තියෙන පිටින් අපි අහලා තියෙන අත කියලා. ඒ වගේම තමයි ඒකට විශේෂණයක් කරගන්නවා මේ මගේ අත. එතකොට මේ අත කියන අත කියලා කියන එක නිමිත්තක්. අත කියන එක අපි පිටින් දාපු මගේ අත ගැන හිතා ගන්න තියෙන සතාන සංඥාවක් නිමිත්තක් ඒක. ඊළඟට තියෙන ඒක විතරක් නෙවෙයි. ඇඟිලි. අත කියන එක නිමිත්තක්, ඇඟිලි කියන එකත් ඒ අතට දාලා තියෙන සම නිමිත්ත. ඒක තියෙනවා මහා පොට්ට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, බෙද ඇඟිල්ල, සුලබි. මේවා ඔක්කොම නිමිති මේ අතට හයි කරලා තියෙන තව අනු නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. මේ අතේ අලු තව නිවිස්සක්. මේ තමයි ඇඟිලි කරු. තව නිවිස්සක්. මේ තමයි අතේ රේඛා. තව නිමිති තියෙනවා. ඊළඟට මේ තමයි අතේ ඇඟිලි පුරුක්. තව නිමිති තියෙනවා. මේ තමයි නියපොතු. තවන විදිය. ওই විදියට අත, ඇඟිලි, අල්ල, රේඛා, ඇඟිලි කරු, නියපොතු මෙන්න මේ කියනා වූ දේවල් අත දිහා බලනකොට නිමිති ගොඩක් ඒකට වැටෙනවා. අත දිහා බලනකොට නිමිති සමූහයක් ඒකේ වැටෙනවා. ඒ විතරක් නෙමෙයි මගේ අත ලස්සනයි, මගේ අත පාටයි, මගේ අත රතු පාටයි, මගේ අත සුදු පාටයි, ඒ වගේ තව ගොඩාක් නිමිති රැස්නවා. දැන් ඒ වගේ ඔය උදාහරණයක් කිව්වේ. මේ ශීර්ෂයේ පටන් මේ යටිපතුලේ පොළොවට ගෑවෙන්නා වූ ගොරෝසු හව දක්වා වටින් මේ වෙලාගෙන තිබෙන්නා වූ ඇඟේ සම දක්වා මේ කොට්ටාසයේ මේක ඇතුලේ තිබෙනවා අපි පටල කරගත්ත නිමිති සමහා විසර සමූහයක්. අත, කකුල, උරහිස, හිස, නලල ඊට පස්සේ නාසය, ඇස් දෙක හැබැයි ඒව ඔක්කොම නිකම්ම නිකන් දාගත්ත නම් වෙන්නේ ඒක ඔකට තව තියෙනවා ඇටිචිව් එකක් විශේෂණයක්. මගේ ඇස, මගේ නන්න, මගේ හිත, මගේ හිත, මගේ කම්ම, මගේ හිත, මගේ දෙල්ල, මගේ උරහිත, මගේ අත්, මගේ වැලහිත මේ විදිහට දාලා තියෙනවා බුදා නිමිති. නිමිත්තාව තියෙනවා. ලක්ෂණයි කියලා ගත්තේවා තියෙනවා. හොඳයි කියලා ගත්තේවා තියෙනවා. පැහැපත් කියලා වටිනවා කියලා ගත්තේවා තියෙනවා. මේ විදිහට මේ සොරේ රූපේ සම්බන්ධයෙන් මම දැක්කේ තව තියෙන වේදනාව සම්බන්ධයෙන් සංඥාව සම්බන්ධයෙන් සංස්කාර විඥාන සම්බන්ධයෙන් ගොඩක් තියෙනවා. සම්බ නිමිත්තාන සමනසිකාර. ඒ විදිහට ඉදිරිපත් වෙන සබ්බ කුජල දේව බ්‍රහ්ම ඔය ඇඟිලි අරවා මේ මගේ කියන එකක්වත් ගැන කිසිම නිමිත්තක් ගන්නේ නැතුව කිසිම නිමිත්තක් මෙහි කරන්නේ නැති. අධ්‍යාත්ම ශුන්‍යතා. මේ ආධ්‍යාත්මය මේ අතුලාන්තය අරෝ සම්පූර්ණ ශුන්‍යයි. සත්‍ය ඒකනේ. නිමිති මෙනෙහි කරන්නේ නැහැ. මේක ඇතුලේ සම්පූර්ණ ශූන්‍ය ස්වභාවයක් තියෙනවා. සත්‍යයන්ගෙන් ශූන්‍යයි, දෙවියන්ගෙන් ශූන්‍යයි, බ්‍රහ්මයන්ගෙන් ශූන්‍යයි. පුද්ගලයන්ගෙන් ශූන්‍යයි. අධ්‍යාත්මයේ හැබැයි වේදනාව කියලා ධර්මයක් තිබෙනවා. සංඥාව කියලා ධර්මයක් තිබෙනවා. සංස්කාර කියලා විඥානය කියලා හේතුයෙන් හටගන්න ධර්ම ස්වභාවයක් විතරක් තිබෙනවා. ඊළඟට හේතුයෙන් හටගන්න රූප ස්වභාවයක් විතරක් තිබෙනවා. මේ ටික ඔක්කොම මේ විඥානයේ හේතුයෙන් හටගන්නවා. සංඥාව හේතුයෙන් හටගන්නවා. වේදනාව සංඛාර හේතුයෙන් හටගන්නවා. ඒ වගේම රූපය හේතුවෙන් හට ගන්නවා. හැබැයි ඒවා තුල නිමිති වටලා බලන්නේ නැතුව ඒක ඔක්කොම පුජ්‍යලත්වයෙන් පුජ්‍යල භාවයෙන් සත්ව ස්වභාවයෙන් ශූන්‍යයි හිස් කියලා ඒක දකිමින් වැඩේ ඉන්නවා ඒකට කියනවා උන්වහන්සේගේ ශුන්්‍යත විහාර සමාපත්තියක් ඒ ශුන්්‍යත විහරණේ උන්වහන්සේ වැඩ ඉන්නවා අනිත් එක තමයි සත්වයෝ නැහැ. පුජ්‍යලයෝ නැහැ. හැබැයි වේදනාවක් කියලා ධර්මයක් තියෙනවා. ආන්න ඒකට කියනවා විෂේ කොට්ටාසේ විෂය අධ්‍යාත්මිකය කියලා. ඒ තමන් තමන්ට කියලා ගත්ත ඒ ධර්ම කොට්ටාසේ ඒ ටික තුල ශූන්‍යතාවයක් දකිනවා. ඔන්න ඔය විදිහට මේ කියන අධ්‍යාත්ම කියන වචනය අර්ථ හතරක ස්ථාන හතරක පරිස්සමෙන් විස්තර විග්‍රහ කරලා තියෙනවා. සමහර ඒවා නිකන් සමානයි වගේ. හැබැයි පොඩි රේඛාවක් තියෙනවා බෙදලා යන. මේ වචනේ තේරුම් ගන්න දැන් මේ වචනේ තේරුම් අරගෙන දැන් අපි යන් අන්න අර කියපු කාණ්ඩේට. අ අජත්තා ධම්මා බහිද්ධා ධම්මා අජ්ජත් බහිද්ධා ධම්මා කියලා ධර්ම කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ චිත්ත, චෛතසික, රූප ඔක්කොම ටික උන්වහන්සේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් බෙදා ගන්න. බෙදනවා. බෙන් කරලා පෙන්නනවා. ඒක ධම්මසංගණියට ගියාම ධම්මසංගණියේ මෙන්න මෙහෙම තමයි අජ්ජත් ධර්ම විස්තර කරලා දෙන්නේ. ආජත ධම්ම. යේ ධම්මා යම්කිසි ධර්ම කාණ්ඩයක්, ධර්ම කොටාසයක්, ධර්මයෝ ටිකක් තේසං තේසං සත්තානං ඒ ඒ සත්වයන්ගේ තුල අජ්ජත්තම් පච්චත්තම් නියකා පාටිපුද්ගලිකා උපාදින්න. වචන පහක් කියනවා. ඒ කියන්නේ තමා කියාගෙන ඒ වාගේම අනිත් අයගෙන් වෙන් කරගෙන පච්චත්තං වෙන් කරගෙන ඒ වාගේම නියකා නියකා කියලා කියන්නේ තමායි කියලා අරගෙන පාටිපුජ්ජලික මම පුජ්ජලයක් හැටියට මේ වෙන් කරගෙන උපාදින්න ඒ වාගේම තමන්ගේ ජීවිතයට සම්බන්ධ රූප වශයෙන් වේද රූපං වේදනා සංඥා සංකාර වෙන. මෙන්න මේ කොටස මේ සත්වයෝ තමන්ගේ කියලා වෙන් කරගෙන පුද්ගලයේ කැටිත තමන් අයින් කරගෙන ආධ්‍යාත්මයේ අරගෙන මේ විදිහට වෙන් කරගත් ධර්ම කොටාසයට කියනවා ඉමේ ධම්මා අධ්‍යත්තා මේ තමයි ආධ්‍යාත්මික ධර්මය කියලා. ඔය හරියේ තව එකක් තියෙනවා මෙහෙම. ඔය කියන්නේ මොනවා ගැනද? ඔය කියන්නේ චෛතසික සිත් තිබෙනවා 89ක්. චෛතසික ධර්ම තිබෙනවා 52ක්. ඒ වාගේම රූප තිබෙනවා 20ක්. ඔය ටික තමයි ඔය ආධ්‍යාත්මික ධර්ම හැටියට පොඩියට පොඩියට පොඩියට පොඩියට කඩලා ඔය වෙන් කරලා පෙන්වන්නේ. ඔය ටිකේ තමයි තියෙන්නේ. ඔය ආධ්‍යාත්මය කියලා ගන්නේ ওই ටික තමයි. ඊළඟට තව එකක් තිබෙනවා. ඒ තමයි බහිද්ධා ධම්මා. බහිද්ධා ධම්මා කියලා කියනකොට ඒ බහිද්ධා ධම්මා කියන එකේ පරසත්තානම් පරපුග්ගලානම් අනිත් සත්වයන්ගේ අනිත් පුද්ගලයන්ගේ වෙනත් කෙනෙකුගේ වන්නා වූ කියන මාව නොවන තවත් කෙනෙක්ගේ තුල පවතිනා වූ එයාට වෙන් වුණා වූ නියකා පාටි පුද්ගලිකා උපාදින්නා රූප වේදනා සංඥා සංඛාර විඥාන එයාට මේ උපාදින්න වූ තමන්ගේ කියලා සරින් සදින්ම බැඳගත්තා වූ ඒ ටික ඒ රූප ටික ඒ වේදනා ටික, ඒ සංඥා ටික, ඒ සංකාරයෝ ටික බහිද්දා. හැබැයි එතෙන්ට මේ ටික අයත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කියලා වෙන් කරගෙන තියෙන මේ රූප මණ්ඩලය, මේ වේදනා මණ්ඩලය, මේ සංඥා සංකාර මණ්ඩලය මේ ටික අයිති වෙන්නේ නැහැ. එතනින් බාහිර අයින් වෙච්ච ටික සියල්ලක්ම බහිද්දා. ඊළඟට අජ්ජත් බහිද්ද කියන වචනය මේ විදිහටයි කියන්නේ. තදුබයන් මේ ධම්මා අජ්ජත් බහිද්දා. ඒ කියන්නේ අජ්ජත් බහිද්දා කියන එකකුත් තියෙනවා. ප්‍රශ්නයක් අහලා තිබුණා මෙන්න මෙහෙම. ඒ ප්‍රශ්නේ තමයි එක තැනක බහිද්ධා කියලා කියනකොට නිර්වාණය බෞද්ධ ධර්මයක් හැටියට ඉදිරිපත් කරගෙන විස්තර විග්‍රහයක් කරලා තියෙනවලු. එතකොට දැන් අජ්ජත්තා ධම්මා කියනකොට ඒක ඉතින් පැහැදිලිනේ. ඉතින් මේ සමාගේ කියලා මගේය කියලා බාර අරගෙන තිබෙන කොටස ඒක හිතන්න පුළුවන්. හැබැයි නිර්වාණ ධාතුව කවුරුවත් මේ මගේ නිර්වාණය කියලා එහෙම කියන්නේ නැහැ. අයලාපත් එතකොට මගේ නිර්වාණය කියලා මමත්ෙන් නිර්වාණය ගන්නෙ නැහැ. එහෙම ගන්න බෑ. ඒ කියන්නේ මමත්වයේ කියන එක මගේකම නැතිම වෙන්න ඕනේ නිර්වාණයට යක්. නිර්වාණයට ස්පර්ශ කරන්න නුවණින්. ඒක නිසා එතන මමායනයක් මගේකමක් අධ්‍යාත්ම ගතියක් ඒකේ නැහැ. එතකොට බාහිර වශයෙන් ගත්තන් පස්සේ ඒ නිර්වාණය බාහිර පුජ්‍යලයකටත් එහෙම අයිති එකකුත් නෙවෙයි. එහෙම එක්කුත් තියෙනවනේ. දැන් බාහිර පුජ්‍යලයකට නිර්වාණය අයිති නෑ. අපි අවබෝධ කරගන්න දේ වෙනත් පරපුජ්‍යලයකට පරසත්‍ය වෙනත් කෙනෙකුට සත්‍යයකට අයිති එකකුත් නෙවෙයි. ඒක නිසා මේ නිර්වාණ කතාව නිර්වාණ කතාව ඔය අවිධර්මයේ ධම්ම සංගණී විස්තරයේදී කිසිම දෙයක් නිර්වාණය ගැන සඳහන් කරන්නේ නැහැ. එතකොට අපි අවබෝධ කරගන්නේ අනිත් අයට අයිති නිර්වාණයකුත් නෙවෙයි අපිට අයිති නිර්වාණයකුත් නෙවෙයි. එතකොට නිර්වාණය අධ්‍යාත්ම භාවයෙමුත් මිදිලා, බහිද්ධා භාවයෙමුත් මිදිලා. හැබැයි අපි මේ ධර්ම ටික අධ්‍යාත්ම ධම්මා කියලා වෙන් කරලා ගත්තොත් අපි කෙලෙස් නැති කරපු කෙනෙක් සම්බන්ධයෙන් හරි කෙලෙස් නැති කරන්ට ඉන්න කෙනෙක් සම්බන්ධයෙන් හරි ගත්තයින් පස්සේ දැන් රහතන් වහන්සේ වුණත් උන්වහන්සේ පිරිනිවන් පාලා පිරිනිවන් පාලා නිර්වාණයට එක්කාසු වෙනකල් උන්වහන්සේත් මෙනෙහි කරනවානේ මේක ඇවිල්ලා මේ මට වේදනාවක් තියෙනවා මට අසනීප ගතියක් තිබෙනවා එහෙම තියෙනවනේ ඒ වුණාට මම එක්කේ නෑ උපාදාන හැඟීමෙන් නෙවෙයි එහෙම කියන්නේ උන්වහන්සේලා නමුත් අර ඒක කතා කරන්නට හරි ඒ කොටසක් වෙන් කර ගන්නවා. එතකොට මේ නිවන කියන එක Tamanට අයිතිත් නෑ තමා තුලත් නෙමෙයි අනිත් අයට අයිතිත් නෑ අනුන් තුලත් නෙමෙයි මේකෙන් දෙකෙන්ම බැහැර වෙනවා මේ ඒක නිසා මේ නිර්වාණය කියන එක ඔය සබහා අයින් වෙනවා තවත් කතාවක් කියනවා මේ බාහිර භූතා ඉන්ද්‍රිය බද්ධාව අනින්ද්‍රිය බද්ධාව බහිද්ධා කියලා කියනවා. ඒ කියන්නේ බාහිර කියලා ගන්නකොට අනිත් සත්‍යයන්ගේ විතරක් නෙවෙයි. එතකොට අපි බාහිර කියලා ගන්නේ මේ අනිත් කෙනෙකුගේ රූපය විතරක් නෙවෙයි බාහිර. අනිත් සත්‍යයේ දෙවියෙක් ධර්මයේ කියාගේ විතරක් නෙවෙයි. බාහිර කියලා ගන්නකොට භෞතික දේවල් ඒ කියන්නේ අනින්ද්‍රිය බද්ධ දේවල් තියෙනවානේ. අනින්ද්‍රිය බද්ධ කියලා කියන්නේ සත්වයන්ට ආйти නොවන සත්ව නොවන ගස්ගල් පර්වත, ඒ වාගේම ඇලදුළු ගංගාවල්, ඒවා තියෙනවානේ. ඒවත් ගත්තාම බහිද්දාම තමයි. දැන් මේ වචන දෙක අජ්ජත් සහ බහිද්ද. දැන් මෙතන නිර්වාණය නෑ. හැබැයි එක තැනක මෙන්න මෙහෙම එකක් මේ අරමුණු කිරීම වශයෙන් මෙහෙම එකක් කියනවා. දැන් ඒක ඇවිල්ලා මේ මේ කත්තණයට මේක අටුවා විස්තරයක තමයි තියෙන්නේ. ඵල සමාපත්තිය කියන එක බුද්ධ බුදුරජාණන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාට බොහොම මේ ඉස්සරිය ඉස්සරියට හාන කියලා කියන්නේ බොහොම බලවත් උන්වහන්සේලාගේ මේ හිත පවත්වන උන්වහන්සේලාගේ සතහාගත චිත්තය මේ සතහාගතයන් වහන්සේගේ හිත හසුරුවන මහා බලවත් තැනක්. ඒ කියන්නේ ඵල සමාපත්තිය. ඉතින් එතකොට උන්වහන්සේලාට අර නිර්වාණ ධාතුව ආරම්භණයක් හැටියට මේ තමන්ගෙන් අයින් කරලා ගන්න පුළුවන්. හැබැයි ඒක නිකන් අර අටුවාවක අර ශුන්්‍යතාවයේ විස්තර කරන තැන ඉදිරිපත් කරනවා ඇරෙන්න අර ධම්මසංගමේ මූලික තැන ඒක ඉදිරිපත් කරන්නේ නැහැ. අධ්‍යාත්ම භාවයෙන් මිදිච්ච එකක් නිර්වාණය, බහිද්ධා භාවයෙන් මිදිච්ච එකක් නිර්වාණය. හැබැයි මාතිකාව විස්තර කරන තැන බහිද්ධා ධර්ම වලදී ඒක වචනයක් හැටියට විතරක් තියලා තියෙනවා. හැබැයි අභිධම සංගණී ධම්ම සංගණියේ ඒක කියන්නේ නැහැ එහෙම. ඉතින් ওই විදිහට මේ කාරණය මේ කතාව අපි තේරුම් ගත යුතුයි අධ්‍යත්තා ධම්මා කියලා කියන කොටසයි බහිත්තා ධම්මා කියන කොටසයි. අනිත් එක එක දෙයක් තේරුම් ගත්තොත් ඒ දේ තමයි අනිත් එක්කෙනාට වද්දවන්න. තමා තුල තිබෙන්නා වූ ශූන්‍යතාවය මේ එහෙම නැත්නම් තමාගේ ඇඟේ තමාගේ කයේ වේදනාවේ තමාගේ සංඥා සංකාරවල තමාගේ විඥානවල ශූන්‍යතාවයේ දැක්කොත් තමාගේ ධර්මවල ශූන්‍යතාවයක් දැක්කොත් ශූන්‍යතාවයක් එතන තියෙ මතු කරගත්තොත් ඒ ශූන්‍යතාවෙම තමයි අනෙක් එක්කෙනෙක් බාහිර දෙයක් බාහිර කෙනෙක් දැක්කමත් පින්තූරේ වදින. බාහිර තැනක ශූන්‍යතාවයක් මතු වුණොත් ඒකම තමයි තමා තුළ වදින්නේ. ඒක නිසා මේ තමා තුළ ශූන්‍යතාවය දකිනවා අනිත් අය තුළ ශූන්‍යතාවයක් නැහැ කියලා එහෙම සැලකින්නේ නැහැ ධර්මය අවබෝධ වුණා. නිර්වාණය ආරම්භණයක් හැටියට ඉදිරිපත් වෙනවා අජ්ජත් සංතානෙට. සමහර විට ඔන්න ওই කාරණේ නිසා අර වචනේ විතර තියලා තියෙන්න පුළුවන්. මූලික ධම්ම සංගණි ප්‍රකරණේ මේ නිර්වාණය එක්කාසු කරන්නේ නැහැ අධ්‍යාත්ම කතාවට බාහිර කතාවට. මේ ඒක තියෙනවා නම් විෂය අධ්‍යාත්මිකයට තමයි ඉදිරිපත් වෙන්නේ. කියන්නේ ශූන්‍යයි කියන එකට. දැන් මම මේ මොහොත දක්වා මේ පින්වතුන්ට මතක් කරේ ඔනෝය මේ හිතේ අපි භාවිත අපේ ජීවිතය ගැන කතා කරන්නට ඒ වගේම අපේ හිත ගැන කතා කරන්න අපි පාවිච්චි කරන්නා වූ බොහෝම වැදගත් ඒ වාගේම වචනයක් ඒ වචනේ ධර්මාර්ථය ඉදිරිපත් කරන්නට කොච්චර පරිස්සමින් අතීතයේ වැඩ සිටපු ස්වාමින් වහන්සේලා භාවිතා කරලා තියෙනවාද සූත්‍රාශ්‍රයෙන් කියලා ඒකට තේරුම් ගන්න පුළුවන් ඊළඟට අද මේ කෙරෙන්නේ ප ဋ ාහන ධර්ම විස්තරයකට අතිරේක ප ဋ ාහන ධර්මයේ කොටාසයකට අතිරේකව මේ අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්නයි. හැබැයි අපිට අද මේ කතා කරන් තිබුණේ සූවිසි ප ဋ ාණේ අර වීති සංග්‍රහය යටතේ කියන පච්චාජාත ධර්මයේ පච්චාජාත ප්‍රත්‍ය පිළිබඳවයි කතා කරන් තිබුණේ. ඉතින් මම මේ වෙලාව ගත්තා ඉස්සර වෙලා කියපු ධර්ම කාරණයක් මේ පින්වතුන්ට කියලා දෙන්න. අහලා තියෙන ධර්ම කාරණයක් කියලා දෙන්න. ඒක නිසා මේ මේ ටික මේ තුන්තුන් මීට ඉස්සෙල්ලා කතා කරලා තියෙනවත් කියලා කිව්වා. තව පැහැදිලිවකට තමයි මේ මතක් කරේ. ධර්ම ගොඩාක් තිබෙනවා. ධර්ම ගොඩාක් තිබෙනවා. අපි කොතනින් හරි මේකෙන් ගැලවිලා යන්න ඕන. ස්කන්ධ කාණ්ඩයේ කතා කිරීම වශයෙන් හෝ වේවා ආයතන ධර්ම කතා කිරීම වශයෙන් හෝ වේවා ආධ්‍යාත්මික බාහිර එහෙම නැත්නම් ධාතු ස්වභාව වශයෙන් මේවා කතා කිරීම වශයෙන් හෝ වේවා හේතුඵල ධර්ම වශයෙන් කතා කිරීම හෝ වේවා කොතනින් හරි තැනකින් අපේ හිත මේ සංසාරයට බද්ධ වෙලා තිබෙන නිමිති ගැනීමෙන් අයින් වෙන්න ඕනේ. ඒක නිසා අපි හැම එක්කෙනාම දැන් මේ බණ අහගෙන ඉන්න අය පින්වතුන් විහා බැලුවම සමහර අය නිමිති ගොඩ වැඩි. සමහර ටිකක් නිකන් එහෙම මෙහෙම ගලව ගන්නට නිකන් අලවංගු පාරවල් ටිකක් ගහලා නිකන් බුරුල් කරන්නට කතනනවා වගේ එහෙම කොටලා. එතකොට සමහර වෙලාවට කෙනෙකුට මේ කියන්නේ මොනවාද මේවා මොනවාද කොහෙද මේවා තියෙන්නේ මේවා කොට කරගන්න පුළුවන් වෙයිද කියලා එහෙමත් හිතන්න පුළුවන් කෙනෙක්. ඊළඟට තවත් කෙනෙක් ඉතින් නිර්වාණය දකින්න කැමති මේ වගේ දේවල් කරගන්න ගියොත් එහෙම අපි අමාරුවක නේද කියලා එහෙම නිකන් බයක් පිගැස්සීමක් තියෙන අය වෙන්නත් පුළුවන්. හැබැයි අපි හැම එක්කෙනාගේම දැනුම් එක එක මට්ටමයි. කොහොම හරි නිවන් දකින්න ළඟ තැනක හරි දුර තැනක හරි එක මොහොතකට හරි Taman අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ වේවා මේ ටික දැකලම ඕනේ මේකෙන් එහාට නිවනට පැනගන්න. ඒක නිසා මේ ධර්ම කාණ්ඩයේ ගැඹුරින් කතා කිරීම හරිය ප්‍රයෝජනවත් ගැඹුරින් කතා කිරීම හරියම අර්ථවත් ගැඹුරින් කතා කිරීම සාකච්ඡා කිරීම හිතීම ධර්මය අවබෝධ වෙන නුවණ මේ මතු කරලා දෙන වඩවලා දෙන උතුම් ක්‍රියාවක්. ඒක නිසා මේ පින්වතුන් මේ ගැන තවත් හිතන්න ඕනේ ඒ වගේම ඒකට හේතු වෙන කාරණයක් කිව්වේ දැන් හැම කෙනාම මේ බණ අහගෙන ඉන්නවා. මේ බණ අහගෙන ඉන්න එක තුල මම අහනවා මට තේරෙනවා මම කියලා තියෙනවා මම හිතලා තියෙනවා අපි සාකච්ඡා කරා අපි අහලා තිබුණා මම කිව්වා ඔය ඔය ඔය මතකය ඔය සංකල්පනා ඔය කතාන්තරේ ඉදිරිපත් වෙනවා. ඉතින් මේ ඒ අරක අර ගතිය තියෙන නිසා මේක හැම කෙනාගේම හිතින් ගැලවෙන්න ඕන. එතකොට මේ මමත්වයේ කියන එක හිතාගෙන දරාගෙන ඉන්න ඔය ඔය ඉඳගෙන ඉන්න ඉන්න තැන්වලම ඔය රූපයකට ඉඳගෙන ඉන්න ඉන්න තැන්වලම වේදනාවක් ඉඳගෙන ඉන්න තැන්වල සංඥා විඥාන සංඛාර ඕව ටිකක් ඔය ටිකක් තමයි දැන් මේ බණ අහනවා කියලා ඉදිරිපත් වෙන්න තියෙන්නේ බණ හිතනවා කියලා ඉදිරිපත් කරන සීල. ඔය ටික ගැල ඔය ටික වෙනස් විදිහට ධර්ම ස්වභාව වශයෙන් චිත්ත ටික ඡායතනික සමූහයක් රූප සමූහයක් මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ අදාළ ධර්ම හැටියට කියලා තීරුම් යන්න ඕනේ. එතකොට තමයි අපිට මේ රූප දාන නිමිති දාන එක නවතින්නේ. දැන් එක වෙලාවකට වාහනයේ ක්‍රියාකාරී ස්වභාව මහා රාශියක් තිබෙනවා. මේ එක වෙලාවකට එක වෙලාවෙ දැන් වාහනයක් දුවකොට වාහනේ ඉස්සරහා රෝදී කැරකෙනවා. හැබැයි ඉස්සරහා රෝදී කැරකුණා දකුණු පැත්ත රෝගේ දෙනවා වම් පැත්ත රෝදේ කැරකෙන්නේ නැතු තියෙන. වම් පැත්ත රෝදේ වෙනම කැරකෙනවා. දකුණු පැත්ත රෝදේ වෙනම කැරකෙනවා. ඊළඟට පිටිපස්සේ දකුණු පැත්තේ රෝගේ තවත් වෙනම කරකිනවා. ඊළඟට අනිත් රෝග වෙනම කරකිනවා. එතකොට එතන රෝග කරකීම් වශයෙන්ම ක්‍රියාවල් හතරක් එක පැත්තකට තමයි කරකෙන්නේ. හැබැයි මේ වස්තු හතරක් වාහනයේ සම්බන්ධ ඊළඟට ඒ වගේම දැන් ස්ටියරින් වීල් එකක් කරේ. කරකිනවා නවත්තගෙන ඉන්නවා ඇතුළේ එන්ජින් එකේ තෙල් පිච්චෙනවා ඒ පම්ප් එකකින් තෙල් පාස් වෙනවා තෙල් දහණය වෙනවා දුම් යනවා ඉතින් ඔය වාහනයේ ඇතුළේ එක වාහනයේ ඇතුළේ එක එක පැත්තට එක එක ආකාරයට එක එක රටාවට ලොකු වශයෙන් වැඩි වශයෙන් අඩු වශයෙන් මධ්‍යම වශයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියා රාශියක් තිබෙනවා ක්‍රියාකාරකම් ගොඩාක් තිබෙනවා ක්‍රියාකාරකම් සමූහයක් තියෙනවා ඔය සමූහය සමූහයක එක මොහොතක ක්‍රියාකාරී වීම අල්ලගෙන තමයි වාහනය ඉස්සරහාට ඇදීගෙන යනවා කියලා ඉස්වාස වාහන යනවා කියලා කියනවා ඒ වගේ මේ මොහොතේ මේ බණ මේ ධර්මය අහගෙන ඉන්න මේ පින්වත් හැම දෙනාම එක මොහොතේ වැඩ ගොඩා කරනවා ඒ තමයි හිත එක වැඩක් කරනවා කන එක වැඩක් කරනවා ඊළඟට අත එක විදිහකට තියාගෙන ඉන්නවා පාදේ එක විදිහකට තියාගෙන ඉන්නවා නවාගෙන හරි දිගහැරගෙන හරි ඊළඟට ඇස් දෙක තව පැත්තකට හරවගෙන ඉන්නවා ඉතින් මේ ඒ ටිකක් අනිත් එක තමයි කොයිටත් වඩා සියුම් ගියොත් වේදනාව එක කාර්යයක් කරනවා සංඥාව තව කාර්යයක් කරනවා මනස තව කාර්යයක් කරනවා එතකොට ඒ සිත් වලට චෛතසික ආධාරයක් තව එකක් කරනවා ඔය විදිහට චිත්ත චෛතසිකයෝ රූපයෝ එක්කාසු වෙලා එක වේලාවක මහා වෙනස් වෙනස් ක්‍රියා ධර්ම සමූහයක් ක්‍රියාධර්ම ලක්ෂ කෝටි ගාණක් එක තැනක මධ්‍යස්ථානයක තමන්ගේ ශරීරයේ තමන්ගේ ජීවිතයේ කියන හරිය ඉඳගෙන ක්‍රියාත්මක වෙනවා වැඩ කරනවා ඔය මණ්ඩලයේ ඔය ක්‍රියාකාරකම් සමූහයකට තමයි අර නිමිත්තක් කොටලා තියෙන්නේ මමයි කියන නිමිත්ත, සත්වයා කියන නිමිත්ත, Tamanට නමක් දාගෙන ඔය ඔය ඔය ක්‍රියාකාරකම් කෝටියක්. ඒ ටික තමයි මණ්ඩලේ තියෙන්නේ. ඉතින් ඔය සියුම් ගතිය ඔය එක වෙලාවක මේ සියුම්ම තමා තුළ තමා ළඟ ඉඳගෙන ක්‍රියාත්මක වන ධර්ම රංචුව ධර්ම සමූහය ධර්ම පරාසය වෙන් කරලා මේක චිත්ත ධර්ම මේක වේදනා ධර්ම මේක සංඥා ධර්ම මේක සංඛාර ධර්ම මේක විඥාන ධර්ම මේක රූප ධර්ම මේක පඨවි ධර්ම මේක ආපෝ ධර්ම මේක තේජු වායෝ ධර්ම මේකට මේක ඇවිල්ලා සතිය කියන ධර්ම මේක ප්‍රඥා ධර්ම මේක විතරක ධර්ම කියලා එක එක හැඩවිලෙන් තිබෙන සියුම් සහ ගොරෝසු ධර්ම තේරුම් අරගෙන ඒ වගේ හිත ගලවාගන්නට පුළුවන් වුණා නම් ආන්න ඒ වෙලාව තමයි නිමිති පටවන්නේ නැතුව හිත නිදහස් වෙලා ඒ ක්‍රියාධර්ම වලින් අයින් වෙලා නිර්වාණය කියන ඒ ශාන්ත වූ ධර්මයේ ස්පර්ශ කරන තැන. ඒක නිසා මේ ධර්ම සාකච්ඡාව මේ ධර්ම කතනේ ධර්ම හිතීම ආන්න ඒ ප්‍රමාණයෙන් ඒ විදියෙන් හිත ධර්මයෙන් මෝරවා ගැනීමට ඒ කාන්තෙන්ම පිහිටක් පිටුවහලක් උපකාරයක් වෙනවා. ඒ නිසා අද මේ කරපු මේ හිතපු ධර්ම කොටාසෙ මෙනෙහි කිරීම සෑම දිනාටම සුවසීම චතුරාර්ය සත්‍ය ධර්මයන් දුක සමුදයක් නිරෝධයක් මාර්ගයක් පැහැදිලිව පිරිසිදු ඍජුව ඊ타මත්ම උතුම් හිතකින් අවබෝධ කරගන්න සංසාර දුකින් මිදලා හේතුඵල ධර්මයන්ගෙන් මිදලා ඇනුම් බැලුම් රැවුම් ගැරවුම් වලින් පිරිච්ච මේ හේතුඵල ධර්ම සාමූහයෙන් මේ චිත්තචෛතසික රූප ධර්ම සමූහයෙන් අයින් වෙලා ඉවත් වෙලා නිර්වාණ ධාතුවෙන් මේ සැනසෙන්ට ලැබේවා කියලා මෛත්‍රීන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම පෙරවන් කරනවා සාදු සාදු සාදු ගෞරවනීය සාන්වාස මේ ජයන්ත මාතේ මම කතා කරන එනවා කියලා විශ්වාස කරනවා මම මේ ටික දුරින් කතා කරන්නේ ආ හොඳයි හොඳයි මම අනිත් අනිත් ටික වාහනේ ටික වෙනස් තැනකට ඇවිල්ලා කතා කරන්නේ මේ ගෞරවනීය සාන්වාස මට මේ ප්‍රශ්න දෙකක් තියෙනවා සාන්වාස මම එක ප්‍රශ්නයක් කලින් අහන්නම් සාන්වාස අපිට මේ පසුගිය දිනක කරපු ඒ සාකච්ඡාවකින් කල්යනා මිතුරන් අතර මේ තේරුම් ගත දෙයක් පැහැදිලි කරගන්න මේ තවදුරටත් අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ නිර්වාණය ගැන පරමාර්ථ ධර්ම විග්‍රහ කරනකොට ඔබ වහන්සේ පැහැදිලි කළ දුන්නා වගේ අජ්ජත් ධර්ම ගැන යටතට නිර්වාණය ඇතුළත් කරගන්න නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන්. එසේ නමුත් බාහිර ධර්ම යටතේ පරමාර්ථ ධර්ම ටික ඔක්කොම වෙන් කරනකොට බාහිර ධර්ම වලට ඒක අඩංගු කරලා තියෙනවා. නමුත් අජ්ජත් බහිද්ද කියලා වෙන දෙක එකට බලන්න තියෙන තැනකදී නිර්මාණය අතුළු කරලා නැහැ. ඉතින් එයයි ඒ ප්‍රශ්නය කැටිට හාවිසන් වහන්සේ එහෙම කියලා. ඉතින් ඒ ඒ ගැන පුතා පොඩ්ඩක් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි සයන් වහන්සේ මේ ඒක එහෙමද තේරුම් ගන්න ඕනේ කියන එක. ඒකටම සම්බන්ධ කරලා දෙවෙනි ප්‍රශ්නෙත් අහුවොත් සයන් වහන්සේ දැන් ආජ්‍යත්ත බයිද්ද කියලා තේරුම් සාමාන්‍යයෙන් අපි මේ පෙරදී බොහෝ මූලික වශයෙන් තේරුම් අරගෙන හිටියේ අපි සතිපට්ඨාන සූත්‍රය කියන විදිහට අජත්ත ධර්ම අජත්තව බලනවා ඒ වගේම බාහිරව දේවල් දකිනවා ඊළඟට අජත්ත බාහිර අභ්‍යන්තරවත් බාහිරවත් දෙකම බලනවා කිව්වම අර දෙකම එකතුව නැවතසර බලනවා වගේ අදහසක් තමයි මූලික වශයෙන් පෙරදී තිබුණේ නමුත් අර පසුව දැන් මේ ධර්ම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ඇටියට තේරුනේ මේ එහෙම නෙවෙයි අර අජ්ජත් බහිද්දව බලනවා කියනකොට ඒ අජ්ජත් කොටසටත් බහිද්ද කොටසටත් දෙකටම පොදු යමක් ඇද්ද ඒ බැලීමයි කියන එකයි. ඒ කියන්නේ යම් කිසි ධර්ම කොටසක් අජ්ජත් කොටසේ තිබිලා බාහිර කොටසේ නැත්නම් අජ්ජත් බහිද්ද බලනකොට ඒක අඩංගු වෙන්නේ නැහැ. ඒ වගේම ඒක අනිත් පැත්තට නමුත් මේ දෙකටම අඩංගු දෙයක් තිබුණා නම් තමයි අජ්ජත් බහිද්ද වලදී බැවෙන්නේ කියලා වගේ අර්ථයක් තමයි තේරුමට ආවේ මේ අපේ කල්යාණ මිතුරුන්ගේ සාකච්ඡාවෙන් සම්බන්ධ වෙනකොට සාන්නාස ඒ කාරණා දෙක පිළිබඳව තවදුරටත් පිළිපැහැදිලි කිරීමක් කර ගන්න පුළුවන්ද සාන්නාස? පළවෙනි කාරණාව ඒ තමයි අර නිර්වාණය ඒ කියන්නේ මාතිකාව තික මාතිකාව ධර්ම හැටියට විස්තර කරන්නා වූ තැනදී බාහිර ධර්ම කොටසට නිර්වාණය යොදලා තියෙන්නේ ඒ ඇවිල්ලා අර අරමුණු වීම වශයෙන් විතරයි. ඒක ඉච්චරයි. හැබැයි ධම්මසංගණී යනකොට අර අධ්‍යාත්ම බහිද්ද කියන දෙකටම මේ ඒ දෙකටම ඒක ඇතුළත් කරලා නැහැ. ඒකට හොඳ තැනකුත් තියෙනවා අපිට හිතන්න. ඒ දැන් මේ හොඳ තැනකුත් තියෙනවා. දැන් බලන්න නිර්වාණය කියන දේ ආරම්මන අර කියනවනේ හේතුපත්චයෝ ආරම්මන පත්චයෝ කියලා. ආරම්මන පත්චයෝ කියන තැන නිවන අරමුණු කරන ආරම්මන ස්වභාවයේ තියෙන නිවන අරමුණු කරන හිත් පහළ වෙනවනේ චෛතසික ධර්ම. සිත් පහළ වෙනවා මාර්ග ධර්ම මාර්ග සිත් පහළ වෙනවා චෛතසික ධර්ම පහළ එතකොට ආරම්මණය තියෙනවා. ඒ වෙවිලා මේ අපරියාපන්න මේ ධර්ම කොටසේ තියෙනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි මේ ආධ්‍යාත්ම ධර්ම කියන එක බාහිර ධර්ම කියන එකට ගත්තම පොඩි කිට්ටුවක් තිබෙනවා මේ ගෝචර ආධ්‍යාත්මය විෂය ආධ්‍යාත්මයේ වශයෙන් විෂය කරන තැන ආධ්‍යාත්මික වශයෙන් නිකක් අර පැටියට එනවා ඇති කියලා. ආන්න ඒ එක බලාගෙන වගේ තමයි ඔය ත්‍රික මාත්‍රිකාවේ බාහිර ධර්ම තියෙන තැනට ආරම්භන විෂය ස්වභාවය අල්ලලා ඕකේ කිච්චු කරලා තියෙන. හැබැයි අපි ගන්න ඕන වෙන්නේ ඔක මම දැකලා තියෙනවා මේ ඔය ත්‍රික මාත්‍රිකාවේ විස්තර කරලා තියෙන තැනක තියෙනවා. හැබැයි අපි ඉන්න ඕන වෙන්නේ බුදුරජාන් වහන්සේගේ මූල දැන් අජ්ජත්ත කියලා ගත්තයින් පස්සේ බාහිර තියෙනවා. බාහිර ගත්තොත් අජ්ජත්ත තියෙනවා. තව එකක් තියෙනවා නිවන ගැන කියනකොට අතන තියෙනවා නම් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා නම් තමයි අතන තියෙන්නේ. එහෙම එකක් නෑ කියනවනේ මේ නිර්වාණය. දැන් හේතුඵල ධර්මයන්ගේ තිබෙන්නා වූ ස්වභාවය මෙතන තියෙනවා නම් අතන තියෙනවා. අතන තියෙනවා නම් මෙතන තියෙනවා. එත්ත කිව්වොත් මේ අත අතන තියෙන එත්ත කියලා කියන්නේ මෙහි සත්ත්‍ය කියලා කියන්නේ එහි. ඒ දෙක වැටෙන්නෙම හේතුඵල තියෙන තැනට. අනිත් එක තමයි හැබැයි ආරම්භන වශයෙන් ගත්තොත් එහෙම ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ওই ගතිය නිර්වාණය නැති නිසා ඔය අධ්‍යාත්ම ධර්ම වලටත් ඇතුළත් කරලා නැහැ. බාහිර ධර්ම වලටත් ඇතුළත් කරලා නැහැ. ඊළඟට අනිත් කාරණය තමයි මේ කියවනේ අර අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් තියෙනවා කියලා ඒකෙදී ආකාර හතරකට තමයි බලන්න ඕනනේ. ඒ කියන්නේ ඔය ධර්මය අවබෝධ කරගන්නකොට ගුදුරු කිරීම වශයෙන්, තමන්ගේ හැටියට ගැනීම වශයෙන්, තමා තුළ පිහිටා තිබෙන ධර්මයක් හැටියට වශයෙන් තමයි ඔබ තියෙන්නේ. දැන් ආයතන ආයතන ගැන මෙනෙහි කරනකොට අජ්ජත් ආයතන බහිද්ධ ආයතන කතාව තියෙන්නෙම අජ්ජත් අජ්ජත කතාව හැටියට. අනිත් එක මගේ මට හරි වේදනාවක් දැනෙනවා මගේ දුක සැප බලන්න කවුද ඉන්නේ කියලා එහෙම කතා කරනකොට ඒ එතන තියෙන්නේ නියක ස්වභාවය Tamanට වෙන් කරගත් අධ්‍යාත්මික වශයෙන්. අනිත් එක තමයි හොඳට සමාගයේ හිත හසුරවන්න තමා තුළ වෙන කොහේටවත් යවන්න එපා හිත. සමාගයේ ඒ සමාධි නිමිත්තේ සමාගදී හිත පිහිටුවාගෙන ඉන්න කියන තැන කියන්නේ මේ හිත ගොදුරු කිරීමත්. ඒක නිසා අවබෝධ කරගන්නකොට තමා තුළින් යම් කිසි දෙයක් දැනගත්තා නම් ඒක බාහිරයට යොදා ඒ වගේම කොපිය ගහලා තේරුම් ගන්න කොටත් ඒකත් පුළුවන් බාහිරේ තියෙන දෙයක් තේරුම් අරගෙන ඇතුළට ගන්නත් පුළුවන් අනිත් එක අජ්ජත්ත බහිද්දා කියලා කියන තැනදී අජ්ජත්තා ධම්මා බහිද්දා ධම්මා කියලා කියන්නේ ඒකේ තිබෙනා එකක් සමානකම අනිත් එක මෙනේ සතිපට්ඨාන වශයෙන් මෙනෙහි කරන්න යනකොට ওই දෙක එක වෙලාවට කරන්න බෑ. අජ්ජත් ධර්ම මෙනෙහි කිරීමත් බාහිර ධර්ම මෙනෙහි කිරීමත්. නමුත් මෙතන ටිකක් මෙනෙහි කරනවා. ඒකම තව ටිකක් අනිත් පැත්තට මෙනෙහි කරනවා. ඒ ටික ආයෙ මෙනෙහි කරනවා. ආන්නේ විදිහට වරින් වර වරින් වර ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කිරීම නිසා තමයි අජ්ජත් බහිද්දාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා කියන සමාන ලක්ෂණයක් තිබෙනවා. ඒ වගේම වරින් වර කිට්ටුව කිට්ටු මෙනෙහි කිරීම වශයෙන්ම ඒක තියෙනවා. ඒ දෙවෙනි දෙවිදිහටම කරන්න පුළුවන්. තේරුවන් සරණයි. තේරුවන් සරණයි සන්නාස. ජයන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් මෙතන සාකච්ඡා හොඳයි බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි මටත් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ උපාදින්න කියන වචනේ පිළිබඳව එකක් තමයි අපි දන්නවා උපාදින්න කියලා කියන්නේ යම් කිසි කරන ලද කුසල හෝ අකුසල කර්මයක ප්‍රතිඵලයක් හැටියට කියන අර්ථයෙන් ඒ කියන්නේ කර්ම විපාකයක් හැටියට කියන අර්ථයත් සමහර අවස්ථාවලදී දෙනවා. දැන් මෙතනදී මේ කතමේ ධම්මා අජ්ජත්තා කියන තැනදී ඒ ධම්මා තේසං තේසං සත්තාන අජ්ජත්තං පච්චත්තං නියකා පාටිපුද්ගලිකා උපාදීන්නා කියලා වචනයකුත් කියනවා. රූපං වේදනා සංඥා සංස්කාරං විඥානං කියලා. මේ ධම්මා අජ්ජත්ති අජ්ජත්තා කියලා. ඒකට සාමාන්‍යයෙන් මෙතනදී උපාදින්න කියන එකේ තේරුම ගන්නකොට අපි තවත් තැනක අහලා තියෙන අර කක්කලංකරිගතන් උපාදින්න කියලා මම හරියට දන්නේ නැහැ වචන ශබ්ද කරපු විදිහ ඒ ඒ විදිහටත් මම හිතන්නේ ධාතු විභංග සූත්‍රයේ වගේ තැන්වලදී මත වෙලා තියෙනවා. ඒ උපාදින්න කියන වචනේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න සාමාන්‍යයෙන් කර්මයෙන් හටගත් කියන එකයි මෙතනදී මේ තමාට අයත් කියන අර්ථයේ යෙදෙන විදිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සාමාන්‍යත තේරුම් ගන්නවා. උපාදින්න කියන එකේ ඒට සමාන යන සද්ද දෙකක් තියෙනවා මහත්තයා. එකක් තමයි අපිට එක සද්දයක් යන උපාදින්න අනිත් එක තමයි උපාදින්න. උපාදිනෝ ධම්මා කියලා එකක් තියෙනවා. උප්පන්නා ධම්මා අනුප්පන්නා ධම්මා උපාදිනෝ ධම්මා කියලා එක තැනක කියනවා. අනිත් එක කියනවා මේ ඔය මහත්තයා කියපු කාරණය උපාදින්නා ධම්මා අනුපාදින්නා ධම්මා කියලා. එකක් තමයි කර්මයෙන් කර්මයෙන් හටගත්ත දෙයකටත් එහෙම කියනවා. අනිත් එක තමයි උපාදානෙන් ගෝචරය කරගත්ත හින්දත් ඒක කියනවා. ඒ දෙක ඒ තැනේ හැටියටයි මහත්තයා ගන්න අවශ්‍ය වෙන්නේ. අනිත් දැනට තියෙනා වූ අපේ ජීවිතය අපේ මේ කියනා වූ රූප වේදනා සංඥා සංඛාර කොටාසය අපි නිකන් ග්‍රහණය කරගෙන ඉන්නවා බැඳගෙන ඉන්නවා උපාදින කරගෙන ඉන්නවා එතකොට ඒක නිසා ඒක උපාදින්න ධර්ම බවට පත් වෙනවා. තමන් කියලා දැන් මෙතන මේ ධර්ම සංගණියේ තිබෙනවා එක පැත්තක වචනයක් ඒක අර්ථය දීලා ඒ එතන තිබෙන්නේ මේ සංහාවෙන් ඊළඟට දෘෂ්ටියෙන් ආයිති කරගන්නට වෙන් කරගන්නට යන්නා වූ තැනට ගොදුරු වෙන්නා වූ දේ තමයි උපාදේන ධර්මයේ කියලා කියන්නේ. අනිත් එක තමයි අර මතක ඇති ඊට ඉස්සෙල්ලා දවසේ කිව්වා ඒක හරි කෙනෙකුට තේරුම් ගන්නට ටිකක් අමාරු වෙලා තියෙනවා. කර්මයක් කරලා ඒ කර්මයෙන් නිස්පාදනය කරපු දේ කර්මයක් කරලා කර්මයෙන් නිස්පාදනය කරපු විපාක කොටාසය තමන්ගේ කියලා ගන්නවා කරුණු දෙකකින් එකක් සංහාවෙන් ගන්නවා අනිත් එක දෘෂ්ටියෙන් ගන්නවා. අපි හැම එක්කිනාටම ලැබිලා තිබෙන්නේ මේ ශරීරය මේ ඇස් ඔක්කොම කර්මවල විපාක. එතකොට කර්මවල විපාක දැන් මේ කර්මවල විපාක වගේම සමහර වේදනාවල් තිබෙනවා ඒවත් කර්ම විපාක. සමහර සංඥා තිබෙනවා කර්ම විපාක. සමහර සංස්කාර ගුණ තිබෙනවා විඥාන තිබෙනවා කර්ම විපාක. එතකොට මූලික හිත භවංගයට ගත්තාම කර්ම විපාක. එතකොට මේවා කර්මයක විපාකය කියන්නේ ඵලය. දැන් මේ කර්මයකින් නිස්පාදනයේ වූ ඵල ස්වභාවයෙන් පවතින මේ ඵල ධර්මය ඊට පස්සේ බාරගන්නේ මමත්වයෙන් බාරගන්නේ පුජ්‍යලත්වයෙන් බාරගන්නේ ඒකට මේක ඉස්සල්ලා කරපු දේක කර්මයේ නිස්පාදනය වෙච්ච දෙයක් හැටියට නෙවෙයි ඒකට පුජ්‍යලය දෙයක් ආරෝපණය කරනවා පුජ්‍ය නිමිත්තක් දානවා. අන්න ඒ වැඩේ කරනකොට කියනවා උපාදින්න වෙනවා කියන. උපාදින්න භාවයටපත් වෙනවා කියලා. ඒ ඒ විදිහට ඵලය ගන්නවා දැඩි කොළ තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් ගන්නවා. ඒක ඒක තමයි ඔය දුක දුක විස්තරය කරන තැන අපි කියලා තියෙන්නේ. මතක ඇති. සර්වන් සනාතන් නැන්සේක පැහැදිලි වුණා. ස්වාමීන් වහන්සේ අනිත් එක තමයි මට අහන්න හිතුනේ මේ සමහර තැන්වලදී සප්පදේශ නිප්පදේශ කියලා සඳහන් කරලා තියෙනවා නිප්පදේශ කියලා කියන්නේ සියලුම පරමාර්ථ ධර්මයන් නැතිවත් වෙනවා නම් ඒත් එක්කේට අපි කියන නිප්පදේශ ත්‍රිකයක් කියලා. එතකොට ඒ ඒ පරමාර්ථ ධර්ම වලින් කොටසක් විතරක් ඇතුළත් වෙනවා නම් ඒක සප්පදේශ කියලා. එතකොට සාමාන්‍යන්ත ඒ විදිහට වෙන් කිරීම කරලා තියෙන්නේ පසු කාලීනවද කියලාත් හිතෙනවා. එහෙම එකක් තිබුණොත් අපිට පොඩ්ඩක් හිතා ගන්නත් පුළුවන් වෙනවා මෙතන නිර්වාණය කියන එක ඇතුළත් කරන එක කොතරම් සාධාරණද කියන එකත් ඒ පැත්තෙම හිතලා බලන්න පුළුවන් සාමිනස් ඒකට අපිට මොකක් හරි උදව්වක් කරන්න පුළුවන් සාමිනස් කොහොමද නිප්පදේශ සප්පදේශ කියන එක බෙදලා තියෙන්නේ කියන එක සාමිනස් තේරුම් ගන්නයි සප්පදේශ නිප්පදේශ කියලා කියන්නේ ගොඩාක් සූත්‍ර දේශනාවල් සහ තවත් දේශනාවල් කියන්නේ ධර්ම කොටාස සප්පදේශයි. සප්පදේශයි කියලා කියන්නේ එක ධර්ම කාණ්ඩය, එක ධර්ම විලාසයක, එක ධර්ම විග්‍රහ ක්‍රමයකින් තමයි ඒව ගෙනියන්නේ. ඒ වගේ සත්වයෝ ඉන්නවා, ඒ වගේ අසන්නේ පුජ්‍යලෙක් ඊට පස්සේ ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේගේ දේශනාවල් අපි හිතමු නීවරණ කාණ්ඩ ඊට පස්සේ ධර්ම පුරුදු කිරීම සීල සමාධි ප්‍රඥාවල් ඒවා මාර්ගයේ හැටියට විස්තර කරනකොට ඒ වගේ එක පැත්තක කොටසක් දැන් සීලය ගැන සූත් කියන සූත්‍ර තිබෙනවා සමාධිය ගැන කියන සූත්‍ර තිබෙනවා නීවරණය ගැන වෙනම කියන සූත්‍ර තියෙනවා ආසව ගැන වෙනම කියන සූත්‍ර තිබෙනවා එතකොට මේ වගේ කොටසයි දැන් ඒවා ගොඩාක්ම එහෙම බෙදීම් මේ ගැඹුරට සියුම්ම බෙදලා බෙදලා බෙදලා එහෙම යන්නේ හැබැයි නිවන් අවබෝධ කර ගැනීම සඳහා පාරමී ගුණ පිරිච්ච හිත් ඇති අයට ඒ සපදේශ දේශනාවල් වලින් අමාරුවක් වෙන්නේ හේතුව මේ ඥානයේ බුද්ධිය තියෙන නිසා කඩාගෙන යන්න පුළුවන්. නිපදේශය කියලා කියන්නේ ආයේ එහෙම ප්‍රදේශයක් ඉතුරු කරන්නේ නැතුව සම්පූර්ණ පුංචියටම කෑලි වලට කඩලා කඩලා බිඳුවටම කඩන එක තමයි නිපදේශ කියලා කියන්නේ. එතකොට නිපදේශ කොටස තමයි ඔය අභිධර්මයේ කරන්නේ. අභිධර්මයේ සත්‍ය කතාවක්, පුජ්‍යල කතාවක් මොකක්වත් සම්බන්ධ කරගන්නේ නැතුව සම්පූර්ණම ඒ පොඩියට කරනවා. ඒක නිසා කිසිම ප්‍රදේශයක් ඉතුරු කරන්නේ නැතුව, කාණ්ඩයක් ඉතුරු කරන්නේ නැතුව එහෙම කරන එකට කියනවා නිපදේශ කියලා. හැබැයි නිපදේශ කියන එකේ එතකොට තව එක්කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙම. එතකොට ත්‍රිකමාතිකාවේ තියෙන එක එක තැනක කියනවා වේදනාත්‍රිකය එක තැනක කියනවා කුසලත්‍රිකය එක තැන කුසල ධම්ම අකුසල ධම්ම අභ්‍යාකත ධම්ම එක තැනක කියනවා ආය විතක්කතිකේ එහෙම කියනවනේ. ඒ ඇත්ත වශයෙන්ම ඒ ඒවා තියෙන්නේ දහම් ඇස් ඒවා. චිත්ත චෛතසික රූප ධර්ම සමූහයේ නිර්වාණ ධාතුව මේවා පොඩියට වෙන් කරලා ඉතුරුවක් නැතුව වෙනම ධර්ම ස්වභාවවට පත් කරලා ඊට පස්සේ ඒක දිහා බලන ඇස් කුසල අකුසල අව්‍යාකෘත වශයෙන් ඊළඟට විතක්ක සවිතක්ක සවිතාරාදි වශයෙන් අජ්ජත් බාහිර වශයෙන් ඒ විදිහට බලන බැලු ඒ ටික ඕකේ තියෙනවා ඒක නිසා විශේෂයෙන්ම අභිධර්ම විග්‍රහයම නිපදේශ කාර්යයක්. ඒ වගේම අනිත් දේශනාවල් එක එක්කිනාගේ හිත්වලට ගැළපෙන විදිහට මාතෘකා කියලා ඉදිරිපත් කරපු දේශනාව. සමිනවස එතනදී අර දැන් අපිට අභිධර්මයේ පොදුවේ ගත්තාම නිපදේශ කියලා එක තේරෙනවා. නමුත් ඇතම් මම හිතන පොත්වල සඳහන් කරලා තියෙනවා ඇතම් ත්‍රික උදාහරණයකට හේතු ත්‍රිකය වගේ ගත්තොත් එහෙම. එතකොට ඒ අර කොටසක් පමණක් කියවෙන හින්දා ඒවා සප්පදේශයි කියලා. ඇතම් දේවල් නිපදේශයි. උදාහරණයක් ඇටින් දැන් මේ අජ්ජත් ත්‍රිකය ගත්තාම ඒක නිපදේශයි කියලා තියෙනවා සියලුම පරමාර්ථ ධර්මයන් එතනදී ගන්න හිතා කියලා තමයි හිතුවේ. එතකොට අපිට නැවතත් මේ ත්‍රික ටික බෙදන්න පුළුවන්ද නිප්පදේශ මෙච්චරයි සප්පදේශ මෙච්චරයි කියලා බෙදීමක් කරපොත් නැක් තියෙනවා ස්වාමීන් එහෙම නිප්පදේශ සප්පදේශ එහෙම කියලා ඒක එහෙම කොටස් වලට බෙදලා නැහැ. ඒවා දහම් ඇස් අභිධර්මයේ සම්පූර්ණයෙන්ම පොදුවේ කියලා තියෙන්නේ නිප්පදේශ කාණ්ඩය හැටියට. හැබැයි එහෙම කරපු ගම ඒ කරපු ගමන්ම මේ ආයේ ඒකෙත් තියෙනවා සප්පදේශ. ඒක වෙනවනේ. දැන් එතකොට ඒව ඇවිල්ලා අර මේ ඒ නිප්පදේශ වශයෙන් කොටස් කරපු දේවල් බලන බැලුම් වල දහම් ඇස් තියෙන්නේ. ආ තේරුණා තමයි තේරුණා ප්‍රමාණ සිංහ. එතන වාන්සේගේ කාලය පිළිබඳ සලකලා කොහොමද දැන් ස්වාමීන් වහන්සේ මේ නිමා කරන්න පුළුවන් තවත් ප්‍රශ්න දෙනවා අනිත් දවසේ යොමු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් විතර අපි බලමු කවුරු හරි ඉන්නවනේ නැත්නම් අපි ආද එහෙමනම් අපි තව එක ප්‍රශ්නයකට යමු. මොකද තේරුම් ගන්න. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ මේ ඔය ඔය අධ්‍යාත්ම ත්‍රිකයට පස්සේ තියෙනවා අධ්‍යාත්ම ආරම්භන ත්‍රිකය කියලා. ඒ දෙකම සංසන්දනය කළා ගමන් බැලුම් ගහක් උත්සාහ කරා අපි මේක තේරුම් ගන්න මොකද්ද මෙතන කියලා තියෙන්නේ කියන එක. අනිත් එක සප්පදේශන ප්‍රදේශ කියන ඒවත් සමහර පොත් හුඟක් අභිධර්ම මේ මාතිකා විස්තර කරලා තියෙන පොත්වල ඒ කියන්නේ සිත් 89 චෛතසික 52 රූප 28 නිර්වාණය කියන එකේ ත්‍රිකයට සම්පූර්ණම ඇතුළත් වුණොත් ඒක සප්පදේශ මේ නිප්පදේශ ත්‍රිකයක් කියලා කියලා තියෙනවා. ඒකේ සමහර කොටස් ඒ ත්‍රිකයට අයිති වුණේ නැත්නම් ඒක සප්පදේශ ත්‍රිකයක් කියලා කියලා තියෙනවා. එහෙම විස්තර කරපු පොත් තියෙනවා සාමාන්‍යයෙන් අර අපි පරිහරණය කරන මේ ස්වාමීන් වහන්සේලා රචිත පොත් වගේකුත් තියෙනවා සාමාන්‍යයෙන්. පිළිගත්තු ඒවා වලත් තියෙනවා එහෙම සඳහන් කරලා. ඒකේ එතකොට ස්වාමීන් වහන්සේ අජ්ජත්තිකය කියලා තියෙන්නේ නිපදේශ ත්‍රිකයක් කියලා. හැබැයි අජ්ජත් ආරම්මන ත්‍රිකය කියලා තියෙනවා සප්පදේශ ත්‍රිකයක් කියලා. එතකොට අජ්ජත් සාපේක්ෂකයේ සප්පදේශය නිප්පදේශය කියලා කියන්නේ එතකොට ඒ නිර්වාණයත් ඇතුළත් කරලා තියෙනවා කියන එකක් තමයි කියලා තියෙන්නේ. හැබැයි දැන් අර ස්වාමීන් වහන්සේ විස්තර හැටියට දැන් අපි ධම්මසංගණී ප්‍රකරණය මේ බලනකොට තේරෙනවා මේක කියලා තියෙනවනේ පැහැදිලිවම. එතකොට මේ ඒ ධම්ම තේසං තේසං කියන තැනේ පාටිපුද්ගලිකා උපාදින්නා කියද්දී ස්වාමීන් වහන්සේ එතන ප්‍රශ්නයක් එනවා නිර්වාණය විතරක් නෙමෙයි අරකේ අර දැන් ඒක අවිදේයාර්ථ හැටි තරම් තියෙනවා දැන් කිම්කෝ අජත්තා ධම්මා කියපුවාම ඒක අවිදේයාර්ථ තරම් තියෙනවා සිත් 89 මරන් තියෙනවා චෛතසික 52යි මේ රූප 28යි නිර්වාණය කියන එකම මේ නිර්වාණය නෙමෙයි රූප 28 නිර්වාණය අර ඉතුරු ඔක්කොම ධර්මතාවයන් අරන් තියෙන අජත්ත ධම්මා කියනකොට එතකොට ස්වාමීන් වහන්සේ ඉසිත් 89ම ගන්න පුළුවන් ද උපාදීනා කියලා කියනකොට මේ වගේ විස්තරයක් තියෙනවා නම් ධම්මසංගවිපකරණේ නියකා පාටිපුද්ගල උපාදීන රූපං වේදනා සංඥා සංස්කාර විඥානං කියන්දී මේ ධම්මා අජත්තා කියනකොට ඒ උපාදීන කියන තැනට ලෝකෝත්තර සිත් වැටෙන්නේ නැහැ කියන එකක් වගේ එකක් තේරෙනවා ස්වාමීන් වහන්සේ එතකොට ඒක කොහොමද අපි තේරෙන්නේ තේරුණාද ඒක තියෙන්නේ මෙහෙමයි ඒ කියන්නේ එතනදී අරගෙන තියෙන දැන් සම්පූර්ණම තිකමාතිකාවට මේ වෙන් කරලා ගන්න චෛතසික ධර්ම සිත් ඔක්කොම වෙන් කරලා තියෙන. දැන් ඒකෙන් අදහස් කරන්නේ නෑ සියලුම ඔය ලෝකෝත්තර සිත් මමත්වයෙන් ගන්නවායි කියලා. ඒ උනත් සන්නා දෘෂ්ටියෙන් ගන්න නෑනේ ලෝකෝත්තරේව ඒ උනත් මම අර ඉස්සෙල්ලා ඕක නිසා තමයි මතක් කරේ රහතන් වහන්සේ නමක් වුණත් උන්වහන්සේ පිරිනිවන් පාන්ට යන තාක්ම උන්වහන්සේ මමත්වෙන් ගන්නෙ නෑ ඒ කොටස ඊළඟට උන්වහන්සේ මගේ කියලා ගන්නෙ නෑ නමුත් උන්වහන්සේ අර ලෝකයාගේ ලෝකයක් එක්ක ගනුදෙනු කිරීමේදී උන්වහන්සේලා ඒක හසුරුවනවා ඒ වචනේ. එක අවස්ථාවකදී සරියුත් ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා මම අද ප්‍රථම ධානයෙන් වැඩි හිටියා ශුන්්‍යත විහරණයෙන් වැඩි හිටියා ඊළඟට අනිමිත් විහරණයෙන් වැඩි හිටියා ඔය වගේ කතා කියලා තියෙනවා එතකොට උන්වහන්සේලාට අර ඒ හිත් ඒ හිත් අර කතාවට එහෙම ඉදිරිපත් වුණාට අර තමන්ගේ සමාධිය තමන්ගේ භාවනාව තමන්ගේ නිමිත්ත මෙහෙමයි කියලා අත්දැකීම විස්තර කරාට උන්වහන්සේට දෘෂ්ටියට ඒක ගැනෙන්නේ නැහැ. ඒවත් ඔක්කොම එක්කාසු වෙලා එක්කාසු කරලා පොදුවේ තමයි ඔය චිත්ත සිත් 80 කියන්නේ කෙනාගෙන් කෙනාට වෙනස් කරන්නේ නැතුව රහතන් වහන්සේලාගේ වශයෙන් අනාගාමීන් වගේ වශයෙන් සකුදාගාමී සෝවාන් වශයෙන් පුත්‍ජජනයන්ගේ වශයෙන් වෙන කරන්නේ නැතුව පොදුවේ ගොඩට තියලා තියෙන නිසා තමයි ඔය අටත් ඔය විදිහට ඒකාස් කරලා තියෙන්නේ. තවත් අර තියෙනවා එකක් තමයි මේ මේ මේ අර නිපදේශතිකයක් ඔය මේ ඉස්සලා කිව්ව විදිහට ඒක තියෙනවා මේ ඔය ඇතුළත් කරන අර එකක් තියෙනවා ඒ ඇවිල්ලා විස්තර කරලා කියලා දෙන විදියටයි එක තැනක් ධර්ම අභිධර්මයේ සාමූහිකව ගත්තයන් පස්සේ නිප්පදේශයි අභිධර්මයේ බලන ඇස් හැටියට ගත්තොත් එහෙම අපි කුසලය විස්තර කරනවා හැබැයි කුසලයේ විස්තර කරනකොට අපි අකුසලයයි අභ්‍යාකතයි දෙක අයින් කරනවා. හැබැයි ඒ කුසලයේ විස්තර කරලා ආය අකුසලයේ අයින් කරලා අකුසලයේ අයින් කරලා අකුසලයේ විස්තර කරනවා. එතකොට කුසලයයි අභ්‍යාකතයයි නැහැ. ඊට පස්සේ කුසලයක් නැතුව අකුසලයක් නැතුව අභ්‍යාකතයේ වෙනේ විස්තර කරන. එතකොට අර දෙක නැහැ. ඒ විදිහට විස්තර කරන තැනට ගියාම සප්පදේශ විස්තරයක් නිප්පදේශ විස්තරයක් තිබෙනවා ධර්ම සමූහය ගත්තයින් පස්සේ ඒ සියල්ලම නිපදේශයි එහෙමයි තියෙන්නේ තේරුම් ඒක තව අපි මේ දවසක ස්වාමීන් වහන්සේ පුළුවන් නම් අපි අර ඊළඟ ත්‍රිකේත් බැලුවොත් එහෙම ඒකෙත් තියෙනවා පොඩි ගැටුම් මේ ගැටුම්කාරී සත්‍යයක් මේ අපිට තේරුම් ගැනීමට අජ්ජත් ආරම්මන ටික එනකොටත් ඒතකොට බහිද්ධාරම්මන සත්‍යයත් සංසන්දනය කළා ඊට පස්සේ අජ්ජත් බහිද්ධාරම්මන කියනකොට ඒ කියලා තියෙන කරුණු ඒතකොට අජ්ජත් ආරම්මන වලයි බහිද්ධාරම්මනයි දෙකටම පොදු ඒවා ටික අවස්ථම ආරම්භ තියෙන අජ්ජත් බහිද්ධා කියන තැනට ඒ එකකුත් එතනත් තියෙන සම්මාස අපි ඒක වෙනදා කියන සාකච්ඡා කරමු ඒවා හොඳයි මහත්තයා. පස්සේ දවසක අපි එහෙනම් ඉදිරිපත් කරගනිමු. හොඳයි. දරුවත් මහත්තයා ඔතුමා ඉන්නවා. ඔව් තේරුවන් සරණයි. එහෙමනම් අපි අද දවසේදී ධර්ම සාකච්ඡාව නිම කරමු. අද දවසේදී අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද ජිනාලංකාර ස්වාමීන් වහන්සේ හැමදාමත් වගේම අප වෙනුවෙන් උන්වහන්සේගේ වටිනා කාලය වැය කළා අද දවසේදීත් අපිට උතුම් වූ ධර්ම ස්කන්ධයක් දේශනා කරන ලැබුවා විශේෂයෙන්ම අපිට මත තිබුණු ওই ප්‍රශ්න කිහිපයකට උන්වහන්සේ අපිට හොඳින් පිළිතුරු ලබා දුන්නා. ඉතින් අපිට තව තවත් ඒ ගැන සාකච්ඡා කරන්න අවස්ථාව එකින් ලැබෙනවා ස්වාමීන් වහන්සේ අනුව ඉදිරි සාකච්ඡාවලදීත් මම හිතන්නේ කල්යාණ මිතුරුන්ගේ ඇති ප්‍රශ්න යොමු කරાવી. ඉතින් එහෙමනම් අද දවසේදී මේ ඔබ වහන්සේ විශේෂ ධර්ම දේශනා කරන ලැබීමේ අත්පත් කරගත්තා වූ කුසලයට ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම නිසා අත්පත් කරගත්තා වූ කුසලයන්ොත් හේතුවෙන් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ සියලුම කුසලයන් හේතුවක් වේවායි කියා ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට මෙන්න සහන් වහන්සේ අද සාකච්ඡාවේ මාකින් සඳහා තෙරුවන් සරණයි ලයි හැම දිනාටම කෙරුවන් සරණයි සනසිල්ලක් වේවා අදත් ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තවත් ධර්ම කාණ්ඩයක් ඉදිරිපත් කරගෙන මේ පින්වතුන්ට ඉදිරිපත් කරා ඒ වගේම සාකච්ඡා වශයෙන් කියා දීම වශයෙන් ගොනු කරලා ඉතින් මේ ධර්මයට හිත් කිට්ටු කරා ඒ තුලින් මේ පින්වතුන් ධර්මය අහලා හිතලා මෙනෙහි කරලා ඒ නොතීරණ තැන් තේරුම් ගන්නට අපහැදිලි තැන් වලට විනිවිද යන්නට මේ පින්වතුන් උත්සාහ කරා. මේ තුලින් උපදවා ගත්තා වූ නික්ලේශී හිතකින් ඇති කරගත්තා කුසල ධර්මයන්ගේ බලෙන් ශක්තියෙන් ඒ වාගේම බණ ඇසීමේ මෙනෙහි කිරීමේ කුසල ශක්තියෙන් තුරුණා සතු අනන්ත ගුණ බලයෙන් සෑම දිනාටම ශාන්තියක් සැපයක් සැනසෙල්ලක් වේවා කියලා පොදුමෛත්‍රීන් ප්‍රාර්ථනා කරනවා ඉතින් පින්වත් ලලිදලුවත් මහත්මයාටත් ඒ පොලිස් හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝාස වේවා. ඒ වගේම ධර්මාභූතයේට මේ උතුම් දහම් ව්‍යාපාර කටයුතු කාන්තේම සරණක් පිහිටක් වේවා. ඒ වගේම අපේ මේ ප්‍රශ්න ඇසූ පින්වත් මහත්මයාට ඒ වගේම අසාගෙන සිටියාව සෑම දිනාට මේ උතුම් ධර්මය ඇසීමේ පින මේ ගැඹීර වූ පිරිසුදු වූ පැහැදිලි වූ ධර්මයේ ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන තේරුම් අරගෙන සෑම දිනාටම චතුරාර්ය සත්‍යයන් ධර්මයන් අවබෝධ කරගෙන මේ හේතුඵල ධර්ම සමුදායෙන් අයින් වෙලා මිදලා ඒ වගේම දුකක් කරදරයක් වාදකයක් නැති සාන්ත සතිය වන්නා වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ලැබේවා සෑම දිනාගේම සිත් නිවෙනින් නිවි වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා සෑම දිනාටම පෙරවන් කරනවා साधु साधु साधु साधु साधु साधु